ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ගත කරන්නේ අපේ භාවනා වැඩමුළුවේ 9 වෙනි දවසේ එහෙම නැත්නම් විවාර වර්ෂ වශයෙන් ගන්නවා නම් ජනවාරි මාසයේ 15 වෙනිදා අපි සෑම දවසකම මේ ගත කරපු වැඩමුළුවේ සෑම දවසකම මේ අවස්ථාව යොදාගෙන තිබුණේ ධර්ම දේශනාවක් සඳහායි.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 ඉතින් අපි අද 9 වෙනි දවස් කියලායි පටන් අරගත්තේ. ඒ දේශනා මාලාවටම අපි ඉස්සරහින් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රීමුක දේශනාවක්. නැත්තම් සූත්‍රයක්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන කජ්ජනීය සූත්‍රය කියන එක. ඒ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ ඛණ්ඩ වර්ගයේ අනිකුත් සූත්‍ර වාගේ මේ පංචස්කන්ධය පිළිබඳව බෞද්ධයන් අතර ප්‍රසිද්ධ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය පිළිබඳව පුදුම සමානතාවයකින් ඒ ඒ ස්කන්ධ විස්තර කරමින් ඒ සියල්ල තුළම ඇත්තා වූ ඒ අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය මේ බුදුරජාණන් වහන්සේගේ දේශන විලාසයන්ගේ ඇති විචිත්‍රත්වය අනුව විස්තර කරනවා. ඉතින් ඒ සඳහා සරුවච්චන් වහන්සේ මූල පුරන්නේ නැත්නම් මේ කතාව ආරම්භ කරන්නේ යම් කිසි සමණක් බ්‍රාහ්මණයෙක් යම් විදිහකට Taman ඉස්සර ගත කරපු ජීවිත දිහා පෙරවිසු කඳ පිළිවෙත ඒ කියන්නේ පෙර ආත්ම පිළිබඳව කල්පනා කරනවා නම් ඒ කල්පනා කරන්නේ වෙන ක්‍රමයක් අනුව නෙමෙයි මේ පංචස්කන්ධය අනුව තමයි. දැන් මේ වර්තමානයේ අපි ඉන්නකොට මම කියලා හඳුනාගන්නේ ඒ Tamange මේ පඹයක් පමණ වෙන ශරීරේ. කෙස් මත්තෙන් යට පාතලයෙන් උඩ හැම සීමා කරගත් ඇති මේ දෙතිස් කුණපය කුණප රූපේ මම කියා ගන්න. ඊට පස්සේ ඒ කුණප රූපේට දැනෙන වේදනාවක් වෙනකොට මගේ වේදනාව කියලා ඒකට අපි කියනවා. ඒ වගේ මේකේ යම් යම් හැඳිනීම් තියෙනවනම් මේ මගේ අම්මා මේ මගේ තාත්තා බාප්පා මස්සිනා කියලා. එහෙම නැත්නම් මගේ යාන වාහන කියලා ඒ Tamanට සම්බන්ධ වෙච්ච හැඳිනීම් කන්දකුත් තියෙනවා. එහෙම නැත්නම් ගොඩකුත් තියෙනවා. ඒ වගේම ඒ මේ කය මම කියාගන්න එක උදේ ඉඳලා හැන්ද වෙනකන් নানা ආකාර දේවල් කරමින් සකස් කරමින් අරාඳිමින් දඟලමින් තමයි අපි ගත කරන්නේ. ඒ කරන වැඩ ඒ සකස් කිරීම අරෑඳීම් දැඟලීම් කොටකොසුකුත් එක එක පුද්ගලයාට වෙන වෙනම තියෙනවා. මේ ඔක්කොටම යටින් තමයි මේ විඥානය කියන හිත කියලා අපි සාමාන්‍ය විග්‍රහ කරන එක තියෙනවා. ඉතින් අද අපේ මාතෘකාව වෙන්නේ මේ විඥානයයි. ඉතින් මේ සාරුවත්ඥන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සල්ලා දඹදිව තලයේයි ඒ හිටපු ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඊට කලින් හිටපු භෞතිකවාදීන් දැන්ටත් පවතිනවා ඒ ඒ අදහස් ලෝකේ භෞතිකවාදීන් මේ කය තමයි ජීවිතේ ඊටක ඇහින් හිතක් කියලා දෙයක් ඇත්තේ නැහැ ඒ ඉන්නකම් මේ කය සතපන්න ඕන කියන භෞතික වාදයේ ඒක උච්ඡේද වාදයයි කියලා අය පොතේ සඳහන් වෙලා තියෙන්නේ එදා තිබිලා තියෙනවා. ඉතින් ඒකට විරුද්ධව එහම කය විතරක් නෙවෙයි හිතක් කියලා දෙයක් තියෙනවා සදාචාරයක් කියලා එකක් තියෙනවායි කියලා. ඒකට නාම කොටාසයක් එකතු කරපු ප්‍රධාන ධාරාව තමයි Hindu ආගම කියලා බ්‍රාහ්මණ ආගම කියලා ඒ පැවතගෙන ආවේ. ඉතින් ඒත් ඔය කිව්වා කය විතරක් නෙවෙයි මේකට මේ නාම කොටස් තියෙනවා. එහෙම නැත්නම් අරූප කොටස් වගේ පොත් තියෙනවා හිත කය දෙකමයි කියලා. ඉතින් ඒ හිත කියලා කොටහට සමහරු චිත්ත චෛතසික කියලා හිතත් හිතේ පහළ වෙන හිතවිලිත් කියලා දෙකට බෙදාගත්තා. ඒ දෙකට බෙදාගත්තට පස්සේ චෛතසික තමයි ඔය වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයේ වශයෙන් සංඥාවක් හැඟීම් කියන හැඳිනීම් කියන දේවල් සංඥා ස්කන්ධය වශයෙන් ඉතුරු චෛතසික තේරම සංස්කාර ස්කන්ධය වශයෙන් ගත්තාම කයත් චෛතසික ටිකත් හිතත් තමයි පංචස්කන්ධය කියන්නේ. ඉතින් මම ඉස්ලාම් දවසේ මතක් කළා වගේ සරුවච්චන් වහන්සේත් ඒ පහළ වෙන කාලේ තිබුණේ බෙදා දැක්ීමේ විදිහට කළා. ඒකෙදී බොහෝ දෙනෙකුට මේ රූපය අල්ලන්න පුළුවන්. ඒ නිසා රූපය රූප ඔක්කොම එක ගොඩකට දාලා මේ තමයි කය කියන්නේ එහෙම නැත්නම් කයින් පරිබාහිර රූප මේකයි අභ්‍යන්තර රූප මේකයි කියලා රූප එක ගොඩකට දාලා නාම කොටස් ටික තමයි ඔය වේදනා සංඥා සංස්කාර විඥාන කියලා කැඩුවේ. නමුත් යම් අවස්ථාවල සරුවචනාංශේ පවා මේ පංචස්කන්ධේම වෙනස් ආකාරවලට දේශනා කරලා තියෙනවා. එතකොට කියලා තියෙනවා රූපස්කන්ධය හොඳට විස්තර කරලා නාම කොටස් ඔක්කොම එක පොදියට දාලා. පාඨ වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. එතකොට රූප කොටස් තමයි වැඩි විස්තර වෙන්නේ ඔක්කොම විඥාන කියන නමට තමයි නාමස්කන්ධය දාලා තියෙන්නේ. දැන් මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ඔක්කොම ටික එක නමකට දාලා තිනවා රූප කියලා. අර විඥාන කීප එක කඩලා දක්වනවා විසිතුරු කරලා විස්තර කරලා පෙන්නනවා වේදනා සංඥා සංඛාර විඥාන කියලා. ඉතින් ඒ බ්‍රාහ්මණ ආගමක නැත්නම් Hindu ආගමේ රූපය පිළිබඳව සෑහෙන විග්‍රහයක් කරලා තිබුණා ඒ නිසා රූපයයි ආත්මය කියන එකට ඒගොල්ලෝ අභියෝග කරලා තිබුණා. වේදනාවත් සැහැණ විග්‍රහ කරලා තිබුණා. සංඥාවත් විග්‍රහ කරලා හිටියා සංස්කාරත් විග්‍රහ කරලා මේ විඥාණය තමයි ආත්මය. ඒකේ තමයි මේ මම ආත්මය කියලා කියන්න වටිනවනම් ඒකට කියව විඥාන කෝෂය කියලා. ඒ පිටම තියෙන ආවාරයේ ලුණු ගෙඩියක පිටම තියෙන පොත්ත වගේ තමයි රූපස්කන්ධය ඒක ඇරියට පස්සේ යට තියෙන තෙල් ගහක පළවෙනි පතුර තමයි රූපස්කන්ධයේ පතුර ඇරියට පස්සේ යට තියෙන පතුරක් තමයි වේදනාස්කන්ධේ ඒ පතුරු ගැහුවට පස්සේ ඊගාට ඊගාටමත් වෙන පතුර තමයි සංඥාස්කන්ධේ සංඥාස්කන්ධේ පතුරු ගැහුවට පස්සේ විඥාන සංස්කාරස්කන්ධේ ඊට අඩ අඩියම නොසැලෙන දිගින් දිගට ආත්මෙන් ආත්මයට යන විඥානයක් පවතිනවා ඒ විඥානයේ දෙආකාරයි එකක් තමයි ජීවාත්මය කියන එක අනිත් එක තමයි පරමාත්මය කියන එක පරමාත්මය තමයි බ්‍රහ්ම පදාර්ථය කියලා එයා තමයි මේ මේක මවුන්කාරයා අපේ හැම කෙනෙක් තුළම ජීවාත්මයක් තියෙනවා ඒ ජීවාත්මෙන් අපි කරන්නේ මොකද්ද මේ රූපේ සතපවණ එක සැප වේදනා හොයන එක හොඳ හැඳිනීම් ලබන එක හොඳ සකස් කිරීම කර කර ඉන්න එක. ඒ නිසා ජීවිතේ ජීවත් කරනවායි කියලා කියන්නේ මේ ජීවාත්මේ සන්තරපණය කිරීමයි ඒ වගේම මේ දේ කිරීමේදී ධාර්මික උනේ නැත්නම් අපිට මරණයන් මැත්තේ පරමාත්මයත් එක්ක සම්බන්ධ වෙන්න අමාරු වෙනවා. නිසා පරමාත්මන් විසින් නැත්නම් බ්‍රහ්මන් විසින් කියන ලද ක්‍රමයකට යාගෝම පවත්වමින් වැඩි හිටියන ගරු කරමින් ඉන්න ඕන කියන වගේ අදහස් තමයි ඉන්දමදිව තලයේ තිබුණේ. මොහු සර්වඥන් වහන්සේ ඒ ඒ තිබුණ ක්‍රමයේ හැටියටම රූපය විග්‍රහ කළා, වේදනා සංඥා සංකාර විඥාන සංඥාන විග්‍රහ සංඥා සංකාර විස්තර කරලා මේ විඥානයත් ඒ Hindu ආගම විසින් අදහගෙන තිබුණු පරමාත්ම ස්වરૂපේ නොබින්දෙනන දිකට පවතින ආත්ම ස්වરૂපයත් හේතුඵල සහිතවෙන් හටගෙන තියෙන්නේ ඒ වගේ හේතුත් බින්දෙන සුළුයි ඒ නිසා විඥානයත් බින්දෙන සුළුයි ඒකෙත් ජීවාත්ම පරමාර්ථ වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා මෙන්න මේ අර අඩියටම තියෙන ගලටත් ගල කුළු ගෙඩි පාර ගහලා කුඩු කරලා දැම්මා. ඒක නිසා සර්වඥාන්සුගේ මේ විඥානය විග්‍රහ කිරීම ඉතාමත්ම විප්ලවීයයි රැඩිකල් වාදී ක්‍රමයකට කරලා තියෙනවා. ඒ නිසාම ඒවකට ඉන්දියාවේ තිබුණ ප්‍රධාන ඒ ආගමික ධාරාවට ਸਰවඥාන්සේ ප්‍රධාන රැඩිකල් වාදියෙක් වුණා නැත්නම් ඒක ඒ මත බින්දින කෙනෙක් වාටපත් වුණා. එහෙම වුණත් ඒ ਸਰවඥාන්සේගේ ප්‍රධාන කෘත්‍යය විඥානයේ පවා <clears throat> අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කරපු එක ඉතාමත්ම ඉතිහාසගත පෙරලි වැඩක් වුණාට ඒක බණකින් විස්තර කරලා දෙනවා කියන එක එච්චර ලේසි වැඩක් නන්නේ. ඒ මොකද අපි ඉගෙනගෙන තියෙන ක්‍රමවලට එහෙම නැත්නම් අපි තියෙන මතිමතාන්තර වල සංස්කෘතික ගති ලක්ෂණ හැටියට බලනකොට ඒකේ විඥානයේ ස්ථිරතාවයක් ඇතුවයි මේ වැඩ පවත්වාගෙන යන්නේ. ඒ වගේම මේක <clears throat> දාර්ශනික වශයෙන් කල්පනා කරලා බලනකොටත් කල්පනා කරන්නෙමත් විඥානය. ඒ නිසා විඥාණයට අමාරුයි මේ කල්පනා කරන මම කැඩිච්ච දෙයක්, පිඳිච්ච දෙයක්, පතුරු ගැහෙන දෙයක්, විනාශ වෙන දෙයක් කියන්නේ. ඒ කල්පනා කරන කෙනා තමන් ඉස්තිරයි කියන ඇදහිල්ලේ බදාගැනිල්ලේ තමයි කල්පනා කතාව යන්නේ. ඒ නිසා චින්තාමේ වශයෙන් උනත් මේ විඥානයේ කියන ඒ නාම කොටාසේ බින්දෙන බව, අනිත්‍ය දුක්ඛ බව, අනාත්ම බව අල්ලන්න අමාරුයි. ඒ එක්කම තියේදී ඒ සුතමේ ඥාන ඉක්මවාගෙන, චින්තාමේ ඥාන ඉක්මවාන භාවනාදී මේක අහුවෙන වෙලාවේදී අල්ලන්න ගියාම මේකට අපි කියනවා සිංහලේ හැබෑ වෙනස කියලා. මනුෂයා තුල සිදුවෙන හැබෑ වෙනස සිදුවෙනවා කොටින්ම කියනවනම් ඔය Hindu ආගමේ ඔක්කොට මුල්ලෙච්ච බ්‍රහ්මන් ඉක්මවලා යන මනුස්සයෙක්. බ්‍රහ්මාත්මය කියන සියල්ලම වන ਸਰවලධාරී ਸਰවව්‍යාපී ඒකීවන ඊශ්වර වූ ධර්මය ඉක්මවන්න පුළුවන් මේ විඥානය පිළිබඳව ඇති හැටි දැක්කොත්. නමුත් බලන්න අමාරුයි, දකින්න අමාරුයි. මොකද හේතුව මේක හොරාගේ අම්මයෙන් පේන ඇහිල්ලක් තියෙන. ඒක තමයි මේ විඥානය තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා ඒක කවදාකවත් Tamange මේ කට්ටකම් කෛරාටිකම් එහෙම නැත්නම් වංචනික ධර්ම අහුවෙන්න නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා සරුවචනාංශ විඥාණයට දීපු උපමාව තමයි මායාකාරය කියලා. රූප පේන පින්දුපමන් රූපං වේදනා බුබුලූපම වේදනාව කියන බුබුලක් වාගේ සංඥා මරිචූ මරිචූපම සංඥාව කියන එක නිකන් මිරිඟුවක් වාගේ ඒ වගේම සංස්කාර කියන එක කදලිකූපම කිහිල් කඳක් වාගේ විඥානීය මායූපමක්. මායාකාරයක් වගේ. එචා මායාකාරයා මුළු මායා දර්ශනේ බලන සියලු දෙනාම මත් කරවලා ඇහෙට වැලි ගහලා ඇස් බැඳුම් කරලා කීයක් හරි කඩා ගන්නවා මිස කවදාකවත් ඒ Taman ඒ කරන මායා දර්ශනයේ තියෙන බොල් බව හිස් බව රැවටිලි ස්වરૂපය එහෙම නැත්නම් මායම අහුවෙන්නේ නැති වෙන්න කරන නිසා තමයි මායාකාරය කියලා කියන්නේ. ඒක නිසා අපි මේ උත්සාහ කරන්නේ ඒ ਸਰවත්වා දේශිත ඒ කොටහස් පුළුවන් නම් මේ සුතමේ වශයෙන් ඒ කියන්නේ අහු විරු ඥානයකට දාලා අල්ලගන්න. එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් අපි පෙර ආත්මවල හෝ කරන ලද භාවනා ශක්තිය නිසා හෝ මේ ජීවිතේ කරන ලද පින්කම් නිසා හෝ චින්තාමේ වශයෙන් අල්ලගන්නයි පුළුවන් නම් ඒක භාවනාවටත් දාන්නයි. ඉතින් මේ විඥානය කියන මේ අඩියම තියෙන විඥාන කෝෂය කියලා අඩියම තියෙන එක අල්ලා ගැනීම සඳහා සරුවච්චන් ආංශේ සටන් උපක්‍රම ක්‍රම පාවිච්චි කරන්නේ ගරිල්ලා සටන් ක්‍රම. කෙලිම මොනට මොන දාලා ගහන එකක් නෙවෙයි. මොකද විඥාණය අපට ගහන්නේ ගරිල්ලා ක්‍රමයට. සංගවේ පහර දෙන ක්‍රමයට. සරුවච්චන් ආංශෙත් ගහන්නේ නැත්නම් මේ පාර හදලා තියෙන්නේ කෙලිම විඥාණයට යුද ප්‍රකාශ කරන්නේ. කරලා වැඩක් නැහැ හොරාගේ අම්මයින් පේන හඬයි කියන්නේ. ඒ නිසා සරුවච්චන් ආංශී සතර සතිපට්ඨානෙ විස්තර කරනකොට ඒ සතිපට්ඨානයේ තියෙන ප්‍රධානම තේමාව තමයි සතිය කියන එක. සිහිය කියලා යකුව සිංහලට දාලා තියෙන්නේ. ඒ සිහිය තන වඩා ගන්න අපි විඥානයත් එක්ක නෙමෙයි කායानुපසනාවත් එක්ක. කයේ තමයි සතිය පිහිටවන්නේ අපි. යනකොට එනකොට කනකොට බොනකොට ආදි වශයෙන් සතර සතිපට්ඨානෙදී අපි ඉස්සල්ලාම සතිය පිහිටවනවා. සතිය පිහිටවලා ප්‍රාග් බෞද්ධ කාලේ ඉඳලම තිබිච්ච ඒ රූපය කියන එක කැඩෙන බින්දන එකක් බව. රූපය කියන එක ඇතිව නැති යන දෙයක් බව. ඒ වගේම නඩත්තු කරන අමාරු බව, වෙහෙස කර බව. මේ රූප බාහිරේ තියෙන එක අනිවාර්යයෙන්ම අවිඥානිකයි. ඒකට ආත්මයක් නැහැ. මේ ඇතුලේ තියෙන එකත් එහෙම දෝ කියලා මිනිකුණක් දිහා බලලා මේක කපල දෙසිස් කොට්ටාස වලට කපල බලලා ආදි වශයෙන් රූපේ තියෙන බොල් බව හිස් බව මේ චාටු කරන පෙන්වීම තමයි කායනුපස්සනාව කියන්නේ. කායනුපස්සනායි කියන්නේ රූප ධර්ම අල්ලගෙනයි භාවනාව යන්නේ. ඒවට රූප කර්මස්ථාන කියලා තමයි භාවනා ලෝකේ සඳහන් කරන්නේ. ඉතින් අපි දැන් භාවනා මධ්‍යස්ථාන කවුරු හරි ආපුවාම ආපුරාවට කොහොමද යාට අපි උපදෙස් දෙන්නේ? යාට කියන්නේ නැහැ මේ ਸਰවඥාසික ප්‍රධාන ඉල්ලේ තියෙන විඥානේ කඩන්ඩයි. විඥානේ බොල් බවයි දැනගන්න. මොකද ඒක ආදුනිකයට නවකයට ඒක බරපතල වැඩි. ඒක මූලධර්ම පැත්ත වැඩි. ඒක මේ දාර්ශනික පැත්ත වැඩි. ඒ නිසා කියනවා වාඩි වෙන්න සද්ධාවෙන් ਸਰවඥාන්සේ අදහගෙන මේ රූපය විශේෂයි සතිය පිහිටවන්නේ. නැත්නම් කායනුපස්සනා කරන්නේ කියලා. ඉතින් කායනුපස්සනා කරනකොට මේ රූපය ගත්තත් මේ කයේ තියෙන ගත්තත් ඒකේ ගනුදෙනු සිද්ධ වෙන මධ්‍යස්ථාන හයක් තියෙනවා. ඇහෙන් ගනුදෙනු සිද්ධ වෙනවා, නහෙන් ගනුදෙනු සිද්ධ, කනෙන් ගනුදෙනු සිද්ධ වෙනවා අහන එක, නාසයෙන් ගඳ සුවඳ බැලිලා සිද්ධ වෙනවා. මුඛයෙන් රස මිහිර බැලිල්ල සිද්ධ වෙනවා. කයෙන් පහස බැලිල්ල සිද්ධ වෙනවා. හිතෙන් හිතවිලි හිතන වැඩපිළිවෙල සිද්ධ වෙනවා. ආන්නේ ඒකේ මේ රූප වැඩපිළිවෙල නැත්නම් මේ කයේ වැඩපිළිවෙල ගත්තත් නුපුහුණු මනසට පුරුදු නැති මනසට මේ හයම එකවර අල්ලන්න බෑ. ඒක නිසා සරුවචන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පුරා පෙරම් පුරාගෙන ආපු මේ ඥාණයෙන් දැකලා දේශනා කරන්නේ අපේ තියෙන ඉඳුරංගෙන් අල්ලන්න බැරිම අන්තිම තිරකස් කාර්යය තමයි ඇහැ. ඇහෙන් තමයි ගොඩාක්ම කෙලෙස් උපදී. ඇහෙන් තමයි අපි ගොඩාක් අවදිභාවය ඇති කරගන්නේ. ඇහෙන් තමයි අපි ගණතුන ගොඩාක්ම කරන්නේ. ඒ නිසා සරුවචනාසික භාවනා ක්‍රමවලදී ඒ වගේ හුඟක් වෙහෙස කර තැනකින් සංකර තැනකින් පටන් ගන්න බැරි නිසා ඇහි වෙන ගණුදෙනු ගැන සතිය පිහිටවිලක් අවසාන තමයි කෙරුවේ. ඊගාවට තියෙන්නේ කන. ඊගාට නාසය, ඊගාට දිව මේ කය කියන ගොරෝසු දේ තමයි සරුවචනාංශයේ දකින්නේ ආදුනිකයට ලේසි කරන වශයෙන්. ඒක නිසා ඇස් දෙක වහන්නේ කියලා කියන භාවනා කරනවා. මොකද ඒක ගන්දුණු කෙරෙන්න ගත්තොත් අපි මත් වෙනවා. බලු දෙයට අපි බලන දෙයට අහු වෙනවා. ඊගාට සද්ද නැති තැනකට යන්න කියනවා. ඒ නිසායි දායක කට්ටියට කියන්නේ පොල් බිඳිනකොට පිටි කොටනකොට එතනින් ගා කරන පොඩ්ඩක් සද්දෙන් ටිකක් අඩුව වැඩ කරලා දෙන්නයි කියලා කියනවා. ඉතින් අපි එහෙම තරහයි කියන්න බෑ. ඒ මොකද සද්ද අඩු කරගත්තේ නැත්නම් ඒ සද්ද වලට හිත කැඩුනොත් එහෙම ආයෙත් අර සතිය එල්ල කරගන්න අමාරුයි. ඊගාට නාසයට ගඳ සුවඳ. කයට රස. මේව නැතුව වාඩි වෙලා කය එක ඉරියව්වක තියාන මේ කයට තමයි අපි හිත යොදන්නේ. ඒක නිසා තමයි භාවනාව කියන වචනේ එනකොටම අපිට පේන්නේ පරියන්ක බැඳගත්ත බුද්ධ රූපේ තමයි හිත තියෙන්නේ. ඒකෙදි කෙරෙන්නේ අර ගනුදෙනු සිද්ධ වෙන හිල් හයෙන් පහක්ම බහලා දානවා. ඇහැ බහලා දානවා. කන ක්‍රියා නොකර අරිනවා. නාසය දිව හිත. අවධානය යොමු කර ඉන්නවා කය දිහාවට. ඉතින් මේකෙදි මේ විඥානයේ ලක්ෂණය තමයි Taman කරා එළඹෙන දේවල් මේක මේමයි මේක මේමයි කියලා වෙන් වෙන් වශයෙන් අඳුනා ගැනීම. විජානාතිති කෝ භික්කවේ විඥානන්ති වදාමි කියලා සරුවඥාති පෙන්වන්නේ මේ එකින් එක වෙන්කොට හඳුනා ගැනීම තමයි අපේ හිතේ තියෙන විශිෂ්ටත්වය. දේවල් හඳුනා ගැනීම. පුංචි දරුවන්ගේ මේක එච්චර නෑ. පුංචි දරුවන්ගේ තාම විඥානේ වැඩිලා නෑ. ලොකු වෙන්න ලොකු වෙන්න ලොකු වෙන්න අපිට ඒව වෙන් කරලා දැනගන්න පුළුවන්. අන්නේ වෙන් කරගන්න දැනගන්න පුළුවන් නිසා එන එන අරමුණ ඇත්ත එක වහගෙන භාවනා කරන්න ඉඳගෙන ඉන්නකොට දැනෙන දේවල් මේ දැනෙන්නේ සාද්දයක් මේ කායට දැනෙන පහසක් හුස්ම ගන්නවා එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න බව හැප්පෙන තැන වැටෙනවා නැත්නම් මේනේ හිතවිල්ලක් එනතම මේනේ ඇඟේ වේදනාවක් කියලා ඒ දේවල් එකින් එක වෙන්කොට හඳුනා ගැනීම තමයි විඥාණය කරන්නේ ඒ අඳුනා ගන්න සඳහා එන දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න විඥානය අවිශ්වෙනවා. අරමුණු වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න විඥානය අවිශ්වෙනවා. ඒ නිසා විඥානය අරමුණු දෙකටම සතිය පිහිටවන්න නම් දෙන්න ටිකක් කීකරු කරන්න ඕනේ. හීලා කරන්න වෙනවා. මේ සීතල කරන්න වෙනවා. ඒ නිසා අර භාවනා කරන වෙලාවේදී සද්ද වේදනා පුළුවන් නම් හිතවිලි නැතිවීම තැනකින් පටන් ගන්න කියනවා. නමුත් වෛවර කරන්න පුළුවන් තරම් ලෝකේ නැහැ. ඒ නිසා ਸਰුවචනාංශය ඉදිරිපත් කරනවා මේ වාඩි වෙලා ඉන්නකොට Tamanට දැනෙන හුස්ම ගන්න එක. ඒක හැබැයි එලවගෙන ගිහිල්ලා අල්ලන්න එපයි කියනවා. වාඩි වෙලා ඉන්නවා ඉඳලා වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳට සමබර කරලා සැහැල්ලුව ඒකට නඩත්තු කරන්න ඇරලා වෙහෙස නැතුව මෛත්‍රී යුක්තව මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා ස්වභාවයෙන් වැටෙන හුස්ම එනවනම් ඒක දිහා හිත බලාගෙන ඉන්නවා උපමාවක් වශයෙන් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ හරා වැටිච්ච ගහක් දරට හරස් කියතකින් දෙන්නේ කපනවා ඉරනවා ඉරනකොට මේ කියතේ යහට මට හැමෙත් බලන්නේ කියලා ආනපානේ අල්ලන්නේ ගැන සාරිපුත්‍ර සාංශය දෙන්නේ උපමාව මේ විදිහට ඒ කියතේ යන ඇති දකින්නවනම් ඔන්න අපි භාවනාවට ප්‍රවිෂ්ඨ වුණා. කෙවැදුණා. ඒක දිහා බලාන ඉන්නකොට මේ කියන විදිහට ඔය කජ්ජනීය සූත්‍රයේ සඳහන් කරන විදිහට රූප වේදනා සංඥා සංඛාර ක්‍රමයට ඇතුළට යන්න මේ භාවනාව සමත භාවනාව විතරක් වෙලා බෑ ඒක විපස්සනා භාවනාව වෙන්න ඕනේ. මොකද මේ සූත්‍රය යොමු කරවන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය සඳහා. අන්නේ විපස්සනා භාවනාවට යනකොට මේ විඥානයේ තියෙන මේ විශේෂ ලකුණ මේ විඥානයේ තියෙන විශේෂ හැකියාව ක්‍රියාවත් කිරීම සඳහා හිතට කියනවා මූණට මූණ දාලා හුස්ම දිහා බලාන ඉන්න ගමන් ඇතුල් වෙන හුස්ම ඇතුළට හුස්ම ගන්න එකයි පිට වෙන හුස්මේ අතර මොන හරි වෙනසක් අඳුර ගන්න පුළුවන් දෙකේ. මොකද විඥානයේ වැඩේම මේ දෙන් වෙන් කළක හඳුනන එකනේ. ඒක නිසා ඇතුළේ හුස්මයි පිට වෙන හුස්මයි දෙක වෙන් කරලා බලන්නයි කියලා. වෙන් මේ වෙන් කරලා බලනවා කියලා කියන්නේ පේනවද කියලා ඇහත් පිට ඇහත් තියාගෙන නිතර දීලා බලන්න වගේ අත් දෙකෙන් නෙවෙයි මේ ගන්න හුස්මයි පිට කරන හුස්මයි අතර වෙනසක් තියෙනවද කියලා බලන එකයි. ඉතින් සමහරකට ඒතිය හුස්මවත් අහුවෙන්නේ මොකද හිත පුහු නැති වෙනකොට. නමුත් සාන්ත වේගන එනකොට කීකල් වෙනකොට සමහර විට කහුවේ. මෙන්න මේ විදිහට විඥානීය යම් කිසි විඥාණයට එකක් එක දිගට බලහින්නකොට කොහොම නකට කරන්න බෑ. එයාට කරන්න පුළුවන්න්නේ පෙරලි තමයි බලන්න පුළුවන්. ඒ පෙරලි නිසායි ඒ ආස්වාද ප්‍රසවාස වශයෙන් ඇතුල් වෙනවා පිට වෙනවා වශයෙන් බලනවා. සක්මන් කරනකොට වම දකුණ වශයෙන් බලනවා. අනිකුත් ක්‍රියා මාරු වෙනකොට තමයි මෙයාට ඒ හොල්මන තමයි බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලනකොට අපේ තේරවාදයේ තියෙන වටිනාකම තමයි අපි විඥාණය ගොරෝසු වෙනකොට විඥානේ පිටම උපක්ලේශ සහිත පිටම ලෙල්ල ගත්තොත් ඒ ලෙල්ල හැම වෙලාවෙදීම බලන්නේ දේවල් අතර තියෙන වෙනස්කම්. ඇතුළේන උස්ම මෙහෙමයි පිටේන උස්ම මෙහෙමයි කියලා. ඒ වෙනස්කම් දිහා බලන මට්ටමට යනකම් යෝගාවචරයේ යොමු කරගන්න කර්මස්ථානාචාර්යවරුට අඩු ගන්න දවස් 4ක් 5ක් කල් යනවා. මොකද ඉස්සල්ලාම ඉඳගෙන ඉන්න අමාරුයි. වේදනාව නිසා. ඉතින් සද්ද ඉතිවිලි වලට කැඩෙනවා. ඒකත් අඩු කරගෙන අපි හිතමු දැන් මේ දවස් 10 දවස් 8ට ඉඳපු යෝගාචරක පැත්තෙන් බැලුවොත් එහෙම පොර කාල පොර කාල ඔන්න ආස්වාද ප්‍රසවාසයට මූණට මූණ දාලා ඉන්නවා. දාගෙන ඉන්නකොට නිටතරම බණ කියලා නිටතරම කමඨාන් සුද්ධ කරලා නිටතරම ධර්ම සාකච්ඡා කරලා කියනවා නිකන් හුස්ම දිහා බලන්න ඉන්න එපා. මේ ඇතුල් වෙන හුස්ම මේ පිට වෙන හුස්ම කියන එක පුළුවන් නම් වෙන් කරලා හඳුනා ගන්න බලන්න කියලා. එතකොට සතිය දියුණු වෙනවා. සමාධිය වැඩි වෙනවා. අරමුණ හාද වෙනවා. අන්නේම බලාන හිටියොත් ඒ යෝගාවචර යම් අවස්ථාවක වාර්තා කරන්න පුළුවන් මට්ටමට කෙනෙක් දැකලා කියන්න පුළුවන් මට්ටමට ගත්තොත් තාමට ඇතුල් වෙන හුස්ම සීතලට දැනෙනවා පිට වෙන හුස්ම එහා සාපේක්ෂව උණුසුමයි ඇතුල් වෙන හුස්ම දිගයි පිට වෙන හුස්ම කොටයි නැත්නම් ඇතුල් වෙන හුස්ම කොටයි පිට වෙන හුස්ම දිගයි දැන් ඇතුල් වෙන හුස්ම කී කරුයි පිටේන හුස්ම බොහොම කම්පල චංචලයි කියලා. ඒ එක එක ආස්වාසේ සහ ප්‍රස්වාසේ සක ලක්ෂණය, ස්වභාව ලක්ෂණය, එහෙම නැත්නම් ඒකේ අත්‍යන්ත ලක්ෂණය, පෞද්ගලික ලක්ෂණය අපිට කවදාහකවත් ලාභයක්වත් කීර්තියක්වත් ප්‍රශංසාවක්වත් ඇති කළ දෙන මොනම දෙයක්වත් නෑ. ඒක කොච්චර වෙලා බලන් හිටියත් ආර්ථික ලාභයක් අපිට ලැබෙන්නේ නෑ. දේශපාලන ලාභයක් වැටෙන්නේ නැහැ. සමාජික වශයෙන් අපි ගණන් ගන්නෙත් නැහැ. නමුත් සරුවච්චන් වහන්සේ බුද්ධුම විදිහට අස්පනා පිට වර්තමාන වශයෙන් සිදුවෙන මේ ආස්වාසේ සහ ප්‍රස්වාසයේ මේ රස වෙනස, ಗುಣ වෙනස දැක ගැනීම සතිය තහවුරු බවක් වශයෙන් විඥානය අවබෝධ කර ගැනීමේ පළවෙනිම පිවිසුම බවත් ඊ타ත්ම කරුණාවේ මෛත්‍රියෙන් අපිට මතක් කරනවා හුස්ම දිහා බලන් හිටියට මදි පුළුවන් නම් අතුලන පිටවෙන දෙක බලන්න කියලා. මෙන්න මේ විදිහට දවසක හිතුවොත් පුළුවන් වුණොත් යෝගාවචරයට ඇත්තටම භාවනා කරලා මම ආස්වාස කරනකොට මට ආස්වාසය වැටුනේ මෙහෙමයි ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාසය වැටුනේ මෙහෙමයි කියලා තමන්ගේ කර්මස්ථානාචාර වලට කැඳේ ගල බේරන්නාසී කියන්නේ මම සහතික වෙනවා යාගේ භාවනා ජීවිතයෙන් 150ක් ඉවරයි කියලා. ඒ තරමටම අමාරුයි මේ එක අරමුණක හිත තියාගෙන ඉන්න තියාගෙන ඉඳලා අරමුණේ පළු දෙක වෙන් කරලා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියන. ඉතින් මම දෙන උපමාව තමයි පොල් ගෙඩියක් දෙකට බිඳපුවාම ඒකේ ඇස් පැත්තයි උල් පැත්තයි කියලා පොට් එකට වුණත් අතගාලා කීයක් කියන්නේ. අත ගන්නකොට තියෙනවා මේ පැත්තේ ඇස් පැත්ත මේ පැත්ත උල් පැත්ත කියලා. ගෙඩිය තියෙන තැනකොට ඕකේ තියෙන කොහොමත් එකයි. දැන් සරුවත් යනාංශය අපේ අතර පොල් ගෙඩියක් අතර තියලා දෙකට පළලා කියනවා උල් පැත්ත අත ගාලා බලපන් ඇස් එක වහගෙන ඇස් පැත්ත අත ගාලා බලපන් කියලා ආශ්වාසය ප්‍රශ්වාසය කියන හුස්ම කියන එක දෙකට පළලා ආස්වාසේ ලකුණු මොනවද ප්‍රස්වාසේ ලකුණු මොනවද කියලා බලන්න කියලා. මෙන්න මේ විදිහට අරමුණක ඒ විස්තර ඊටාත්ම සවිස්තරව බලන්න පුළුවන් නම් ඒවට අපි කියනවා ආස්වාසේ පුද්ගලික ලක්ෂණ ප්‍රත්‍වාසයේ පුද්ගලික ලක්ෂණ කියලා. ඕකට තමයි පාළි අපි අච්ඡත්ත ලක්ෂණ, පච්ඡත්ත ලක්ෂණ, සභාව ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ කියන නම් පාවිච්චි කරන්නේ. ඒ එහෙම පාවිච්චි කරන්නේ මේ බරපතල කරලිවල හිත බාය කල කරන්න නෙවෙයි. මේ ප්‍රෝධිනයක් තියෙන නිසා. මෙන්න මේම අපි හිතමු මේ යෝගාවචරයා මේ පළවෙනි පියවර තියාගෙන මේක හොඳට දැකගත්තයි කියලා. ගන්න ගන්න හුස්මක් පාස මේ ඇතුල්වීම මේ පිටවීම කියලා. ඒක වෙන් කරගන්න පුළුවන් උනායි කියලා. පිම්බි මහැකිලි භාවනා කරන කෙනෙක් නම් උදරේ පිම්බෙන වෙලාව මෙහෙම හැකිලිම කරලා වෙන් කළ හඳුරන්න පුළුවන් කියලා. මේක දිගේම බලාන ඉන්නකොට මේ පෞද්ගලික ලක්ෂණ ගන්න පුළුවන් තරම් උපරිමේ උකහා ගන්න විදිහට උපමාවක් කියනවනම් හොඳට මද ප්‍රමාණයට ඉදිච්ච peer ගෙඩියක් හොඳට දත් තියෙන ළමයේ කපලා කාලා කටස් කටස් කාලා හපලා හපන හපන වාරයක් පාසයි peer ගෙඩිය ඕජාව දිවේ රස විඳිනවා වගේ අරමුණ කඩ කඩ කඩ කඩ ඒ අරමුණේ තියෙන ධර්මෝජාව රස විඳින්න පුළුවන් නම් ටික වේලාවක් බලනකොට තේරෙයි අපි ජීවිතයේ අවුරුදු 100ක් ගත කරත් කවදාහකවත් හුස්මේ රස අඳුනලා නැහැ මොකද ඒකෙන් අපිට ලාභ සත්කාර ලැබෙන්නේ නැති නිසා. ඒ නිසා අපි අවුරුදු 100 ඉඳලා මැරෙන වෙලාවේදී අපි නන්නත්තර වෙනවා. අවසාන යන හුස්ම අල්ලා කියා ගන්න බැරුව යනවා. නමුත් සරුවචනන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ජීවත් වෙන කාලේ භද්‍ර යෞවන වයසේ කලුකෙත් පවතින වෙලාවේ ඇඟේ ඕජාව තියෙන වෙලාවේ මේ හුස්මේ තියෙන ගති ලක්ෂණ ටික තේරම දැක ගන්න. පුංචි රාහුල හාමුදුරන්ට සරුවචනන්සේ කියනවා රාහුලය උඹ ආනාපානයේ තියෙන මේ ඔක්කොම පැතිකඩ දැක්කොත් චරිමක පස්සාසපි ඥානතෝව නිරුජ්ජති කියලා. හුස්ම අන්තිමට පිට වෙන හුස්මත් සතියෙන් සීයෙන් මැරෙන්න පුළුවන් කියලා. ඒක නිසා අපි ගත කරන මේ ජීවිතය අපි කොච්චර නන්නත්තරද කොච්චර අසත්‍යමත්ද කොච්චර අපි අනුන්ගේ දේවල් බලමින් අනුන්ගේ දේවල් අහමින් අනුන්ගේ රස බලමින් පහස බලමින් ජීවත් වුණාට මේ නහයයට තියෙන හුස්ම ටික ඇසුරු නොකිරීම නිසා ලැබුවා වූ මනුස්ස ජීවිතය, ලැබුවා වූ බුද්ධ ශාසනය, ලැබුවා වූ ක්ෂණ සම්පත්තිය අපි ආයාලයක්. මේ නිකම් මේ මේ කියන කාරණාව විතරක් පොඩ්ඩක් අවධානය කිරීම සඳහා මම කීප වතාවක් මතක් කරලා තිබුණා මේ වෙලාවෙත් මම මතක් කරන්න කැමතියි. ඔය දැන්ට ඉනෝ ඇමරිකාවේ දීපක් චොප්‍රා එමහත්ය ඉන්දියන් කාරේ මුගක් කරලා Hindu වේදෙන් කතා කරන්නේ බුදුම පොහසත් මිනිස්සෙක් ඒ වගේම ඇමරිකන් කාරෙන්ට හුඟක් පොත්පත් ලියලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එයා කියනවා මේ ආනාපාන ගැන නෙවෙයි මේ කතා කරන හුස්ම ගැන කතා කරලා කියනවා. Hindu වේදය අනුව බලනකොට උප්පත්තියේදී මේ මිනිස්යාගේ ආවුස තීන්දුවයි. ඒක අපිත් පිළිගන්නවා. මිනිසෙක් උපදිනකොට මෙච්චරක් ආවුස ඇතුව උපදින්නේ කියලා. ඉතින් ස්වභාවික ජීවිතයක් ගත කරොත් ආයුක්ෂ වීමෙන් මරණය සිදුවෙනවා. ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම ඒක ඉතින් හදිසි අනතුරු. කෙසේ නමුත් ඒ Hindu ශාස්ත්‍රයේ හැටියට මිනිස්යාගේ ආවුත තීන්දුව වෙන්නේ හුස්ම ගාරව ගානින් කියන. අවුරුදු 100ක් ආවුස කියලා නෙවෙලු දෙයන්නාසේ අපිට දෙන්නේ හුස්ම කෝටි 13ක් දෙනවලු ඕපනින් බැලන්ස් එක. පටන් ගන්නකොට උඹට හුස්ම කෝටි 13ක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක පරිස්සමෙන් පාවිච්චි කරනවා නම් ඕනනම් අවුරුදු 120ක් ඉන්නත් පුළුවන්. ඕක ගාවත් අවුරුදු 80 මැරලා යයි කියලා කියනවා. ඕක තමයි නගරවල ඉන්න කට්ටිය කරන්නේ. දුවනවා, හති දානවා, දඟලනවා, දඟලනවා ඉක්මනට සුවාසකේ වල කලින් මැරලා යනවා. heart attack කියනවා, cholesterol කියනවා, নানা ප්‍රකාර දේවල් කියනවා. කඳුල ජීවත් වෙන වයසක මිනිස්සු නැත්තම් ගම්මු බොහෝම හිමීට හුස්ම පාවිච්චි කරන්නේ. යා අවුරුදු 100ක් ගෙනාට 120ක් උනත් ඉන්න පුළුවන් කියලා. ඒ නිසා පරිස්සම් කරන්න කියනවා මේ දරුවන්ගේ වැඩ තියෙනවා කියලා අම්මලා තාත්තලා වැඩ තියෙනවා කියලා ආර්ථික වැඩ තියෙනවා කියලා මොනවා කරත් මේ හුස්ම ටික හොස්සොස් ගාලා ගෙව්වොත් ඒකට උදව් කරන්න කෙනෙක් නැහැ. මේක පොඩ්ඩක් පරිස්සම් කරන්න. මේක අරපිරිමැස්යෙන් පාවිච්චි කරන්න කියලා. ඒකලෙල මේ මිනිස්සයා කියනවා අපි කොච්චරක් මේ හා සමාන වටිනාකමක් ඇති හුස්ම නොසලකා ඉනවද කියනවනම් දහල වශයෙන් අපි ගත්තොත් ලංකාවේ මේ දවස්වල මහිතනවා පරමාවස අවුරුදු 76 වගේ තියෙන්නේ. ඒ නිසා අපිට කෝටි 13ක් හම්බෙන ගණන් කෝටි 10ක් විතර හම්බෙන්නේ. අපි කෝටි කීයක් දැන් ගත කරලා තියෙනවද කියලා අපි දන්නේ නැතිව දැන්. තව කෝටි කීයක් තියෙනවා කියලාවත් අපි දන්නේ ඒ තරමටම Tamange දේ ගැන අපි නොසලකලිමත් පමයි අසති. අපි යම් කිසි වෙලාවක ගන්න ගන්න හුස්මක් පාසා මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා තාම සැලකිල්ලෙන් කැඳේ කල බේරන්න වගේ බැලුවොත් අපිට අර හුස්මේ පළවෙනි ඇතුල් වෙන එක මෙහෙම පිටු වෙන එක විස්තර දකින්න දවසේ අපිට තේරෙන පටන් අරගන්නේ ඉස්සල්ලාම් වතාවට අපි ජීවත් වෙනවා කියලා. නන්නත්තර වෙනව නෙවෙයි. සැලසුම් හදනව නෙවෙයි. මම මේ වෙලාවේ මගේ හුස්ම ගන්න දාන්නේ. මේ ඇතුල් වෙන හුස්ම මේ පිට වෙන. එතකොට ලැබෙන අමතර ලාභය තමයි මේ විඥාණයට හොඳට නිසින්ද කටයුතු කරන්න වෙනකොට මේ ඇතුල් වෙන හුස්ම මේ පිට වෙන හුස්ම මේක සීතලයි මේක උණුසුමයි මේක දිගයි මේක කොටයි කියලා ඒ හුස්මේ විස්තර අස්තර දැනගන්න පුළුවන් වෙනවා. ආන්න ඒක දැනගෙන දැනගෙන ඉවරලා හුස්ම දිගේම සතිය පවත්වුවොත් ඉරියව පවත්වන්න පුළුවන් නම් පුදුමාකාර වෙනසක් ඇති වෙනවා පරිණාමයක් එකම දේ දිහා නැවත නැවත බලනකොට ඒකේ රස වෙනසක් ඇති වෙනවා ඒකේ පරිණාමයේ වෙනසක් ඇති වෙනවා රූපාන්තර වෙනසක් ඇති වෙනවා ඒක ඉංග්‍රීසි භාෂාවෙන් මේ පොතක දාලා තිබුණා sensational transference කියලා එකක් දිහා බොහෝ වෙලා බලනකොට ඒ බලන එක එnde එnde එnde එnde එnde එnde නිරස වෙන්න පටන් ගන්නවා නීරස වෙන එකමයි වෙන්නේ. කවදාකවත් මොනම දෙයක්වත් ජීවිතේ එක දේ බලාගෙන ඉන්නකොට ප්‍රිය වෙන්නේ නැහැ. අපි සිංහලෙන් කියනවා පහු පහු වෙනකොට වැඩේ කොහො කොහො වෙනවා කියලා. නැත්තම් දෙවේලේ දකින්න කුකුලාගේ කරමලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා හුස්ම දිහා හොඳට අස්තර විස්තර සාහන බලාන හිටියොත් මේ විඥානයේ අර පිට ලෙල්ල තියෙන වැඩේ තමයි දේවල් වෙන්කොට හඳුන්නේ එක. අපි විඥානයේ දියුණු කරගෙන ඇතුළට යන්න යන්න වෙන්නේ මොකද්ද? පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණ දැකීමට විඥාණය පෙළඹෙනවා. ඒකයි චිත්ත නියම ධර්ම. බුදුහාමුදුරුවා අද්දකලයි මේ කියන්නේ. ඒ නිසා හුස්මෙම පිටතෙන් හොට යන්න දෙනව පවත්වාගෙන හිටියොත් එන්නේ එන්නේ එන්නේ හුස්ම දෙකේ තියෙන වෙනස්කම් වෙනකොට දෙකේ සම ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ඒක කියනවා ඥාත පරිඥාව ඉඳලා තීරණ පරිඥාවට භාවනා කැඩෙන තැන තමයි මෙතන ඥාත පරිඥාවේදී වෙන්නේ එක එකේ තියෙන වෙනස් ලක්ෂණ දකින්න එකයි. ඒකම බල බල ඉන්නකොට ක්‍රමයෙන් ඒ වගේ තියෙන පොදු ලක්ෂණ වලටපත් වෙන්න පටන් අර ගන්නවා. ඒක වෙන්නේ කවදාකවත් ප්‍රාර්ථනාවකින් නෙමෙයි සද්ධාවෙන් නෙමෙයි පෙරකන කුසල් වලින් නෙමෙයි භාවනාවෙන්. කරලා කරලා එකම හුස්ම දිහා වෙහෙස නොබලා අප්‍රිය වෙන්න දෙන්නේ නැතුව ඒකම බල බල ඉන්නකොට ඒ හුස්මේ බලාන ඉඳදී වෙනස්කම් වර්ගයක් ඇති වෙනවා. ආන්නේ වෙනස්කම් ඇති කරනකොට විඥානයේ වෙනස්කමක් වෙනවා. විඥානය අර පිටම උපක්ලේශ ටික කපාගෙන විඥානයේ ඇතුළට ඇතුළට ඇතුළට මොකද්දෝ භාවිතාවක් භාවනාවක් සිද්ධ වෙනවා. ඒක සඳහා එකම අරමුණ බොහෝ වෙලා බැලීම තමයි සරුවචනංශ අපට කියලා දෙන ක්‍රමය. නමුත් වෙන්නේ මොකද්ද? මේ පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ වල ඉන්නකන් නම් භාවනා ටිකක් රසවත තියෙනවා. මෙන්න මේ වගේ පොදු ලක්ෂණ දකින්නකොට එකම දේ දකින්න ගතිය නිසා නීරස වෙන්න පටන් ගන්නවා. ඒකාකාරී ගතියක් එන්න පටන් ගන්නවා. එතකොට නිදිමත ගතියක් එනවා. එපා කරන ගතියක් එනවා. භාවනාවේ නැගිටලා යන්න ඉකම. කකුලෙක් වේදනාවක් එනවා. හිතවිලිත් වැඩි වෙනා වගේ දැනෙනවා. ඉතින් ඒක නිසා සරුවචනංශේ සඳහන් කර තියෙන මේ දුක්ඛ ලක්ෂණය අපිට අවබෝධ කරගන්න බැරි අපි ඉරියව් මාරු කරන නිසා කියනවා. එහෙම නැත්නම් අරමුණු මාරු කරන නිසා. අපි ආස්වාද ප්‍රසවාසයේ ඉන්න බෑ. ඒක නීරහසේ ඒකේ පා වෙනවයි කියලා. ඉතින් එන සද්ද දිගේ දුවනවා, වේදනා දිගේ දුවනවා, හිතවිලි දිගේ දුවනවා. ඒක ඇත්තටම කියනවා නම් කෙනෙක්ගේ පුද්ගලික දෝෂයක්වත් කෙලෙසයක්වත් නෙවෙයි. අපි මේ සංසාරයට වැටෙන හැටි. සංසාරයට බැඳෙන හැටි. මේකට මේ බුදුහාමුදුරුවෝ මේ කදනීය සූත්‍රයේ දේශනා කළ තියෙන සූත්‍රෙම ගත්තොත් සරුවත්නසේ සඳහන් කරනවා මේ විඥානයේ ලක්ෂණ තමයි අම්බිලම්පි විජානාති, තිත්තම්පි විජානාති, කටුකම්පි විජානාති, මధుරම්පි විජානාති ආදි වශයෙන් මේ ඇඹුල් රස, තිත්ත රස, කටුක රස, මිහිරි රස, කර රස, ලුණු රස මෙන්න මේ රසවල් වෙන් වෙන් වශයෙන් හඳුනන එක තමයි විඥානයේ ඕලාරිකම විඥානයේ හැටි. අපි දැන් දැන් මේ දායක පිරිස දාන උයලා දෙනවනේ. උයලා දෙන දාන කටක් පිටක් කටේ තියාගන්න වෙලාවක් ගත්තොත් දිවට ඒ රසයේ වදිනකොටම ඒ දිවට දැනගන්න පුළුවන් මේකට ලුණු වැඩි මිරිස් මදි මොකද කියලා හොඳට තේරෙනවා. නමුත් අපි මේක කටේ කියලා හපන්න හපන්න මොකද වෙන්නේ? ඒ සියලුම රසයන්ගේ පොදු රසයකට යනවා. අන්තිමට කොයි දෙයක් කිරි රහට යනවා. ඒක මේ කටේදී සිදුවෙන බොහොම ප්‍රසිද්ධ දෙයක් තමයි. කටට දිවට මොනවාරි තිබ්බ ගමන් ඒ දිව වෙන් වෙන් වශයෙන් හඳුනනවා. විඥානේ වෙන් වෙන් වශයෙන් හඳුනනවා. නමුත් හපන්න හපන්න හපන්න හපන්න මේ සියලු රසයන් අතර කිරි රසයට එනවා. මොන්නම දෙයක් කෑවත් මේකේ රස මෙහිර තියෙන්නේ පළවෙනි දෙවෙනි සැරේ හපනකම් විතරයි. පොදුවේ ගිලින්ද කිට්ටු වෙනකොට හොඳට හපලා කන කෙනෙකුට නම් කිරිතහ තමයි ඉතුරු ඒක තමයි මේ මේ ඥාත පරිඥා තීරණ පරිඥාතර වෙනස වෙන්වෙන් ලක්ෂණ හඳුනන තාක්කල් විඥානයේ වැඩ කරන්නේ පෞද්ගලික ලක්ෂණ දිගේ. නමුත් විඥානයේ ඒ අරමුණේම ගත කළොත් එන්නේ එන්නේ පොදු ලක්ෂණකට මතක වෙනවා. පොදු ලක්ෂණ මත වෙනකොට අපිට ඒ පිටේ පා වෙනවා ඊගා පිටට අපි යනවා. අරක ගිල්ලලා. ඊළඟට ඊගා පිටට යනකොට ඊගා පිටේ අලුතෙන්ම ආයෙත් අර ලුණු රස ඇඹුල් රස වෙන් කරලා පෙන්නනවා. නම් හප හප ඉන්නකොට ඒක ඒකාකාරී රසයකට එනවා. අපිට තේරෙන්නේ නැහැ. ඒ මොකද අපි ඊගාට ගිලින්න හදන පිළ ගැන බලනවා. මිසක් මේ හපන පිළේ රස සම වෙන ගතිය දකින්න තරම් අපි ළඟ නැහැ. මේ භංගයේ දකින ගතියක් එහෙම නැත්තම් කියනවනම් ගෙවි යන පැත්ත ක්ෂය වෙන ගතිය දකින්න ගතියක් අපි ළඟ නැහැ. අපි එන්නකොටම පිටේ ඒ බත් පිළේ තියෙන අනාගත බත් පිළේ තියෙන විවිධ රසයන් තමයි දකින්නේ. නමුත් ඒක සම රස වෙලා ගෙවෙන පැත්ත දකින්න බෑ. නමුත් සෞඛ්‍ය සම්පන්න උපදේශ දෙන ඇත්තෝ කියන්නේ කැම ටික හොඳට හපනවන. කිරි රහට වෙනකන් හපනනම් කවදාකවත් දීවැඩියව වෙන්නේ නැහැ. දීවැඩියව දිවෙන්න නතර කරන්න පුළුවන් කියලා. ඒ මොකද දිවෙඩි සම්බන්ධ වෙලා තියෙන්නේ ඔය පිෂ්ඨ ආහාර මත පිෂ්ඨවල දිරවීම සිදු වෙන්නේ භාෂ්මික පරිසරයේ කටේදී පමණයි භස්ම ප්‍රමාණය මේ ශාර ප්‍රදේශයේ තියෙන බඩට ගිය ගමන් අම්ල වෙනවා. අම්ල වෙච්ච ගමන් පිටිවල දිරවීම නතර වෙනවා. කටේ හොඳට හපහප හිටියොත් කෙලත් එක්ක හොඳට මිශ්‍ර වුණොත් හැම කෑල්ලක්ම කුඩු කරගත්තොත් බඩට යනකොට ඒකේ පිෂ්ඨ කොටස දිරවීම හමාර වෙච්ච නිසා පෝෂණය උරා ගන්න එක විතරයි තියෙන්නේ. නමුත් ඒ කෑලි පිටින් ගිල්ලොත් බඩේදී බැරි වෙනවා. ඒ ටික කරගන්න ඊට පස්සේ දිවෙදී ආවිති নানা ප්‍රකාර ලැබෙනවා. ඒක නිසා ගාන්ධිතුමා කියලා කියනවා හැම ඝණයක්ම බොණ්ඩෙයි කියලා හැම දියරයක්ම හපන්නේ කියලා. මොන දෙයක් කටට ගත්ත එක දිය වෙනකම්ම හපලා ගිල්ලොත් කද්දාක දිරීමේ ප්‍රශ්නයක් එන්නේ. ඒ වගේම තමයි කොයි දියරයක් බිව්වත් එකපාර ගුඩු ගුඩු ගාලා බීගෙන යන්න මේක හපලා ටිකක් නතර කරන්න කියන හොඳට කෙල මිශ්‍ර වෙන්නේ. මෙන්න මේක තමයි දරුවත් යනන්සේ කියන්නේ අරමුණු ගොඩාක් එන්න දෙන්න එපා. එනේන අරමුණ සතියෙන් පොඟවන්නේ කියන. එනේන අරමුණ සතියෙන් පෙඟවුවොත් ඒ අරමුණ વિશે රාග ආදී කෙලස් පහළ වෙන්න තින්නේ අඩුයි. නමුත් අපි එදිනෙදා ජීවිතය ගත කරනකොට ඇහෙන් බලන රූප පිළිබඳව අපිට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. කනට ඇහෙන ශබ්ද පිළිබඳ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. දිව කය, කට, කයේ නෑ. අපි මදිවට කරන්නේ මොකද්ද? කානිවල් එකට යනවා. සම්දර්ශන වලට ගිහිල්ලා තව රූප වැඩි කරගන්න. ශබ්ද වැඩි කරගන්න. ගන්ධ රස පහස වැඩි කරගෙන අපි හිතනවා අපි පොහොසත් කියලා. අපි හිතනවා අපි මේ සැප දෙන්නේ කියලා. නමුත් සරුවත් යන වංශේ මිනිස්සුයෙකුට තියෙන විශේෂ සැප පෙන්වන්නේ විවේකජම් පීති සුඛම් කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයයි සරුවචනanse අඳුරන්නේ මොකද ඒ වෙලාවේදී රූප බල්ල නෙවෙයි ඒ විවේකජ පීචු කරන ඇස් දෙක වහාගෙන සද්දහලා නෙවෙයි විවේකජ පීචු සුඛ උපදාන්නේ නිස්සද්ද තැනකට ගිහිලා ගන්ධ රස බල්ලා නෙවෙයි කය දඟලලා නටලා නෙවෙයි ධ්‍යාන භාවනාවකින් නැත්තම් හිත සමාධිගත වෙනවා මේ කියන අරමුණක් දිගේ බොහෝ වේලා බලන ඉඳලා ඒ අරමුණේ සමරස වෙනකමුත් ඉඳලා හිත නින්දට වැටෙන්න දෙන්නේ නැතුව හිත මේ කම්මැලි කරගන්න නැතුව ඒකෙ දිගේම යනකොට ඇති වෙන මේ එකලස ඇහකන දිවනාසී පිනවීමෙන් ගන්න එකක් නෙවෙයි ඇහකන දිවනාසී විස්්‍රාම ගැනීමෙන් ගන්න දෙයක් අන්‍යතෙන්ද ගියොත් විතරක් අපිට කියන්න පුළුවන් තිරිසනුන්ගේ මිනිස්යා වෙන් වෙන ප්‍රධාන ලකුණක් අපි අත්විඳයි කියලා. තිරිසන මිනිස්සේ බොහොම සමානයි ඒ හුඟක් පැතිවලු. එකම දෙයයි තිරසනාට කරන්න බැරි මෙන්න මේ විදිහට ඉඳුරන් සංසිඳවල මේ නිර්ාමිෂ සැපය මේ කියන ditta ධම්ම සුඛ විහරණේ නැත්තම් විවේකජ වූ ප්‍රීති සුඛය ලබන්න බෑ. තිරසනෙකුට කවදාකවත් බණ කිව්වට අහන්නත් බෑ, භාවනා කරන්නත් බෑ, භාවනා කරලා මෙතෙන්ට එන්නත් බෑ. මිනිස්සු වුණත් බණ ඇහුවට භාවනා කරන්න හුඟ දෙනකොට මෙතෙන්ට එන්න බෑ. අමාරුයි. නමුත් උත්සාහ කරන එක වටිනවා. උත්සාහ කරනකොට වෙන්නේ මොකද්ද? අරමුණටම මුණ මුණ දාගෙන අරමුණේ ප්‍රධාන පටන් ගන්න වෙලාවේදී විඥානයේ තියෙන මේ ලක්ෂණ දැනගෙන මේ ආස්වාස ලක්ෂණ මේ ප්‍රස්වාස ලක්ෂණ කියලා හොඳට බලාගෙන ඒකම සංසිඳන තැනට ගොරෝසු හුස්ම සියුම් හුස්ම වටපත් වෙලා සියුම් හුස්ම අතිසූක්ෂම හුස්මක් වටපත් වෙනකොට වෙන්නේ අර පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණය පේන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරයා දැනගෙන ගියොත් ඒ පොදු ලක්ෂණයට යනකොට ඒක යෝගාවචරයට නීරසකමයක් මතුවෙනවා. ඒක හොඳට දැනගෙන ඉදිරියට ගියොත් ඒ පොදු ලක්ෂණේ මතුවෙනකොට සද්දයක් ඇහුණට නැහෙන තරමට හිතේ එකලසක් එනවා. කය වේදනා නොදැනෙන මට්ටමට එකලසක් එන්න ඉඩ තියෙනවා. හිතට හිතට හිතවිලි නොයන මට්ටමට එකලසක් එන්න ඉඩ තියෙනවා. ඒ තරමටම හිතයි අරමුණයි දෙක අතර ලොකු සම්බන්ධතාවයක් ඇති වෙනවා හරියට යකඩ කැල්ලක් කාන්දමකට හේතු කෙරුවා. ආන එතෙන් ගියාට පස්සේ ඒ යෝගාවචරයට සමහරට පැයක් හමාරක් වුණත් ඒ අරමුණේ මෙසැලි මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් යනවා. මේක ඇත්තටම මේ සමාධියට නැත්නම් සතියේ ඉඳලා සමාධියට යන තැන එහෙම නැත්නම් මේ ප්‍රඥප්ති ධර්ම වල ඉඳලා පරමාර්ථ ධර්ම වලට යන තැන එහෙම නැත්නම් විඥානයේ පිට ලෙල්ලේ ඉඳලා එමීට ඇතුළට යන තැන. ඉතින් මෙතෙන්ට යනකොට ඒ පෞරුෂත්වයේ විශාල වෙනස්කම් වෙන්නේ නැහැ. නමුත් පරියන්කයක් ඇතුළත යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා. මොකද්ද නිකම් පිංගයක් ඇතුළට ගියා වාගේ. එහෙනම් ඉබ්බ කට්ට ඇතුළට අඬු ටික අදගත්තා වගේ. එහෙම නැත්නම් යුද්ධ සෙබලේ බංකරයක් ඇතුළට ගියා වගේ මොකද්ද වෙනසක් සිද්ධ වෙනවා. මේක රූප ධර්මයාගේ තමයි මේ වෙනස සිද්ධ වෙන්නේ හුස්මේ තමයි. නමුත් මේ වෙනත් එකම විඥානයාගේ අර විවිධතා බලපු විඥානය දැන් ඒවට කියන සමතා පොදු ලක්ෂණය බලන්න පෙළඹෙනවා. මේකට ඇත්තටම කියනවනම් භාවනා ජීවිතයේ දවස් 7ක් ඇතුළත බොහොම මුක දෙනකොට අත්දැක ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක භාවනා හරියගිය එකක්ද වැරදුනාද කියලා නම් කවදාකවත් යෝගාවචරය ස්වයම්බූව නම් අවබෝධ කරන්නේ නැහැ. හුඟ වෙලාවට හිතන්නේ මේක වැරදිලයි කියලා. සතිය කැඩිලයි කියලා, සමාධිය කැඩිලයි කියලා. ඒ යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්ද ඒවත්. නමුත් භාවනා කරගෙන යනකොට ඒ විඥානීය පිරිසිදු වීම පිරිසිදු වීම ඇතුළට ඇතුළට ඇතුළට යනකොට එවැනි විඥානයකින් අරමුණක් බලනකොට අරමුණේ වෙස්පැතියක් සිදු වෙනවා. ඒ වෙස්පර්ලිය දිගට දිගට දිගට දිගට දිගට කරගෙන ගියොත් ඒ යෝගාචරයට පේන්න පටන් අර ගන්නවා කොයි දේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම වේවා නැත්නම් මේ කිනෙත ඇඹුල් රස චිත්‍ර රස ආදී විවිධ රසවල වේවා කොත්තනින් විවිත්‍රව පටන් විචිත්‍රව පටන් අරගත්තත් ඒක ඇසුරු කරනකොට පොඩි තැනකට එනවා කනකොට කනකොට ආහාරයේ එකම කිරි රසට එනවා මෙතනදී තමයි යෝගාවචරයා දිගට මේ දේ පවත්තන මිනිස්සෙද්ද කොඳුයට පෙලක් ඇති මිනිස්සෙද්ද නැද්ද කියලා තීන්දුවේ. හුඟ දෙනකොට නීරස වෙලා එක්කෝ ගුරුවරයා මාරු කරනවා, කර්මස්ථාන මාරු කරනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා, නැත්නම් Taman කාලකන්ණී කියලා හිතනවා, වැරදිලයි කියලා හිතනවා. ඉතින් ඒක නිසා මෙතෙන්ට යනකම් ඒ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ කියන සෑහෙන වගකීමක් කර්මස්ථානාචාර්යවරයාට වැටෙනවා. මොකද ගෝලයා ඉන්නේ නැත්නම් ආදුනිකයා ඉන්නේ බොහෝම වික්ෂිප්ත මනසක ඒ නිසා හැම වෙලාවෙදිම සැක කරනවා මට මේ වැරදිලාද හරිලාද කියලා. මුත් එතකොට ගුරුවරයාට සිද්ධ වෙනවා මේවා කියලා දීලා නෑ මේක තමයි ක්‍රමේ. ඔක දිගට දිගට කරන්න කියලා. ඒ විඥානීය අර අකුලගෙන අකුලගෙන ඇතුළට යනකොට අරමුණු දිහා බලන බලන අරමුණෙත් වෙනසක් ඇති වෙනවා. Taman ඇතුළෙත් තේරෙන පටන් අර ගන්නවා හිත බාහිරවර්ති වෙනවා වෙනුවට ඇතුළට නැමෙනවා. ඉතින් මේක තමයි ඉංග්‍රීසිම ඉන්සයිට් කියලා කියන්නේ අතුලට හරවන ගතියක් එන්න පටන් අර ගන්නවා. මේක මේ අභ්‍යාසය නොකරවුවොත් මුළු ජීවිතේටම කද්දාකවත් වෙන්නේ නැහැ. බාහිරටමයි දුවන්නේ. ඒ නිසා ලෝකායත විෂයන් තියෙන තාක් ඔක්කොම බාහිරවත්ටි. සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකායත විෂයන්ගේ දියුණුව කියලා කියන්නේ සුසාන වර්ධනයක් විතරයි කියන. ලෝකේ දියුණුව කියලා කියන්නේ සෝහංකොත් විතරයි වැඩෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ලෝකේ වර්ධනය නැතර කරන්න කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වා බාහිරට යන හිත වගේම මනුස්ස හිතට පමණක් ඇතුළට යන්න පුළුවන් කරුණා කරලා. දවස් ටික වේලාවක් අරගෙන ඇතුළට යන එකයි පිටට යන එකයි සම්බර කරන්න. කවදාකවත්ම බාහිර ලෝකේ ඇතුළට යන ගමනක් අපිට කියලා දෙන්නෙම නෑ. ඒ ඒ වගේ විතරක් මේ සරුවත් යනන්සෝ කිව්වා කියලා දෙන ඇත්තෝ බාහිර ලෝකේ ගණන් ගන්නවා. ඒ නිසා යෝගාවචර පුද්ගලික තීන්දුවකට එන්න වෙනවා. මම මේ ලෝකෙම කියන විදිහට දවසේ පැය 24 මැදිව බාහිරේ කඹරනවාද? නැත්නම් මේ රූප සද්ද ගලන්න පෙළඹෙනවද? නැත්නම් ටික වේලාවක් අරගෙන මාත් එක්ක මම ඉඳගෙන ඇතුළට හිත දාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවාද කියලා. ඉතින් මේක මේ පළවෙනි කොටස ඉතාමත්ම තීරණාත්මකයි මොකද යෝග ජීවිතයේ අමාරුම කොටස ඒ හරිය. ආන්නේ කරන වෙලාවෙදී හොඳ කල්යාණ මිත්‍ර නොලැබුණොත් හොඳ ධර්ම දේශනා නැහැ වුණොත් ඉතින් 90 ගාණක් විතර පරදින. 90ටත් වැඩි කියන්න පුළුවන් වරදිනවා පරදිනවා. ඉතින් ඇත්තට මේකට සම්බන්ධ වෙන ආකාරයට දොස් කියන්න දෙයක් නැහැ. මොකද සරුවචනන්ත වැඩ ඉන්න කාලෙවත් ඔක්කොම බුද්ධ ධර්මයට ආවේ නැහැ. ඔක්කොම නිවන් දැක්කේ නැහැ. ඒකට මේ දෙපැත්තේ අපුඩියක් ගහන්න අද්දක තියෙන්න ඕන වගේ දෙපැත්තෙම හේතු කරුණු තියෙනවා. ඉතින් කොහොම නමුත් මෙන්න මේ විදිහට කායේ කායානුපස්සනාවේ සංසිධීම දැකලා ඒදී එන නීරස ගතිය, කම්මැලි ගතිය, බය ගතිය දැනගෙන සූදානම්ම ගිහිලා ඒකට ගියයි කියලා කියමු. තමන්ට හුස්ම හොඳටම සංසිඳුවගෙන පැයක්මාරක් ඉන්න පුළුවන් තත්ත්වයට ආවයි කියලා හිතමු. එතකොට මේ යෝගාවචරයට හරි අවබෝධය නැත්තම් හරි ගමන නිසා ඔය ප්‍රීති සුඛ ආදී අර ධිට ධම්ම සුඛය ලැබෙන්න පටන් ගන්නවා. ඒක ලැබෙන්න ඉස්සලා බයක් ඇති කරනවා. ඒක ලැබෙන්න ඉස්සලා මේ කබර පොළොව ගැහුවා වගේ සැක ඇති කරනවා නානා ප්‍රදේවල් ඇති කරනවා එතකොට හොඳ සද්ධාාවක් ඕන හොඳ සීලයක් ඕන යම් කිසි කෙනෙකුට සීලෙ නැත්නම් එතනදී මානසික රෝග තියෙනවා නම් එතනදී සද්ධාව නැත්නම් පෑහෙන අභියෝගතා පරීක්ෂණයට ලක් වෙනවා මට පුදුම හිතුණා ওই මං ඉස්සල්ලාම වතාවට කෝට් එක ගිහිල්ලා බණ කියනකොට මං හිතුවා ඇත්තට මෙතනින් එහාට යන්නම බෑ කියලා කියලා වැඩක් නැහැ මොකද උඟ දෙනෙක් ඉන්නේ තමයි කයට බයි මේ සහල වුණොත් ටිකක් ඩාඩි දානකොට හීන් ඩාඩි දානකොට පේනහන්ට යනවා නැකත් බලන්න යනවා නානා අප්‍රදේවල් මේකේ තියෙනවා. නමුත් මේ කෝට් එක ගිහිල්ලා බනහනකොට මම දැක්කා මේ බනහන කට්ටියකින් 140කට විතර වගේ මේ தත්ත්වය ඉක්මවලා. මට පුදුමාකාර වෙනසක් ඇති වුණා. මෙච්චර කොළඹ රටේ ජීවත් වෙන ගමන් රකිර සවල් කරන ගමන් දරුවෝ හදන ගමන් මේ අම්මලා මේ ඒ මහතුරු කොහොමද ඒක බින්දේ කියලා. හැබැයි මගේ පැත්තට ආඩම්බර වෙන්න කාරණාවක් තිබුණා. ඒ දේ මේකයි කියලා හරියට කියලා දෙන්නත් තිබුණ නැති නිසා ඒ බණ කියනකොට ඒ ඇත්තෝ හරි සතුටකටපත් වෙනවා. මේක මේ විදිහටම කියවෙනවා ඇහෙනකොට අපිට ගැම්මක් එනවා ස්වාමීන් වහන්සේ ඇත්ත වෙන්නේ නැති. හැබැයි මම බොරු කියනවද නැද්ද කියන එක ඔප්පු කරගන්න මට ක්‍රමයක් ඇත්තේ නෑ. ඒ ඇත්තන කරන්න ක්‍රමකුත් නෑ. නමුත් ඇහෙනකොට බුදුහාමුදුරන්ගේ සූත්‍රත් එක්ක සම්බන්ධ කරලා කියනකොට හරි ගැම්මක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඇවිල්ලා අපේ ලොකු ස්වාමීන් මතක් කරා. සංස මේකෙන් එළියට යන එක ඇත්තටම සංකරයි තමයි. නමුත් හිතුවට වැඩිය පිරිසක් වැඩ ගන්න බවක් පේන්න තියෙනවා ඒත් බොහෝමත් අමාරුවෙන් තමයි කිව්වේ යන කෙනා පිරිනවයි කිය. නොකරන්නේ යන කෙනා පිරිනව පරිසං වෙලා යන් කියලා. ඉතින් සා නානා ප්‍රීති දාගෙන තමයි ওই වැඩේ පටන් ගත්තේ. නමුත් මම කියන්නේ මේ මේ කාරණාව කියන්නේ මම හිතුවට වැඩිය ඊටාම සංකර ජීවිත ගත කරන කාර්ය බහුල ඇත්තෝ. විශේෂම සංසාරේ බය දක්න ඇත්තෝ. මේකට හිත යෙදෙව්වොත් ඔය සරුවචනන්සේ කියන විදිහ දවස් 7න් වැඩේ කරන්න පුළුවන් කියලා සතිපට්ඨාන සූත්‍රයේ හරියට හරි ගියාම ගාස්ත්‍රයේ ගෙවීමේ කරට ක්‍රම ක්‍රමයට වශීගුරුකම් කරන ගුරුවරයෙක් වාගේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක. පත්‍රය දාලා තියෙන්නේ හත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි වශීගුරුකම් කරන් දෙන්න ඕන හරි ගියාම ගාස්ත්‍රයේ ගෙවීමේ ක්‍රමයට කියලා අපේ ඒ වගේ තමයි සතිපට්ඨාන වේකුණනේ ඒ තරම් බුදුහාමුදුරන්ට විශ්වාසයි මේක කෙරුවොත් හරියනවා. ඔක් කරන්නේ නැත්තේ මොකද පහුගිය අවුරුදු 1000ක පමණ කාලේ ලංකා ඉතිහාසය ගත්තොත් මේක කරන්න බැරි දෙයක් මේ ජාති නිවන් දකින්න බෑ මේක කරන්න බෑ කියලා වැත්තක දාලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේක දෙයයන්ාංශගේ මන අපේ දෙයයන්ාංශගේ අනුකම්පාව මරණයෙන් පස්සේ සිද්ධ වෙන්නේ මම හොඳට හිතියොත් දෙයයන්ාංශගේ දකුණු පක්ෂේ සදාකාලික ස්වර්ගයේ උපදිනවයි කියනවා. ඒ නිසා කවුරක්වත් විශ්වාස කරේ නැහැ කරන්න පුළුවන්. සරුවචනාංශයේ ওই කිසිම කෙනෙක්ගේ වහන්න නැතෝ කිංකොසල ගතිය හොයලා ඉහිලා කිව්ව නෑ මෙතෙන් ගියාට පස්සේ මේක හොඳම සාක්ෂියක් තමයි මේ ආස්වාස් ප්‍රස්වාස කාය සංසිතුව ගන්න පුළුවන් නම් ඔතනින් නතර වෙන්න එපා. ඔය කියන සුදුසුකමක් අපි ඉස්සරහට යන්නේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අර විඥාණයට ඇතුළට ඇකිලෙන ඇකිලෙන ගතිය. ඇතුළට යන්න යන්න විඥාණය පිරිසුදුයි. පබස්තර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨා. මහනි මේ හිතව ස්වභාවයෙන්ම ප්‍රභාසරයි. ඒ කියයි නිවන් දකින්න දෙයක් නෑ මේ මනුස්ස හිත කියලා කියන්නේ නිවන් දැකපු හිතක්. මේක අර පිට ගෑවිලා තියෙන ගොම තට්ටුව නිසා, මලකඩ තට්ටුව නිසා ඒකට පේන්නම අනික් එකේ පිටපැත්ත විතරයි. ඉතින් ඔක්කොම කෙලස් තමයි පේන්නේ. නමුත් චුට්ටිට්ට ඒ කෙලස් තට්ටුවෙන් ගිහලා ඇතුළට ගිය ගමන් ඒ ආලෝකේ පේනවා නැත්තම් ප්‍රීති සුඛ පහළ වෙනවා. නමුත් එතන ජීවත් ආඩම්බර වෙන්නේ නැතුව නම්බු කරන්නේ නැතුව මේ බුදු බණයි මං වැඩ කරන්නේ මේ හේතුඵල ධර්මයක් වැඩ කරන්නේ කියලා ඒ එන වේදනා ඒන සංඥාවලුත් දැන් අපි නාම ධර්ම රූප ධර්ම ඉඳලා නාම ධර්ම වලටයි හැරෙන්නේ එව්වා පිළිබඳවත් තණ්හාමාන දිටි කරන්නේ නැතුව ගත කරන්න පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද විඥානේ එන්නෙන් අඩු අකුලන්න පටන් ගන්නවා අකුලක් නැතුවට යන්න යන්න යන්න යන්න බුදු හිතයි මගේ හිතයි ඉතින් සමාන වෙන්න පටන් ගන්නවා නැත්නම් රහත් හිතයි Tamange හිතයි සමාන වෙන්න පටන් ගන්නවා ඒ රහත් හිත දකින්නෙම දේවල තියෙන සමානකම්. පෘථග්ජන හිත දකින්නෙම තියෙන දේවල් විසමතා. එතන පෘ탁 පෘ탁 කියන වචනේ පාවිච්චි කරනවා. පෘ탁ජනය පුතුසත්තානම් මුඛාව ලෝකේතිති පෘ탁ජන කියලා කියනවා. එක එක ගුරුවරුගේ මූණ බල බල ඇවිදිනවා. එක එක රස මාරු කරනවා. එක එක ඇඳපුතු මාරු කරනවා. නානා ප්‍රක්‍රමයකට කර කර කර කර අර විඥාණයට එක අරමුණක් දැක ගන්න දෙන්නේ නමුත් එක අරමුණ දකින්න පටන් අරගත් පොදු ලකුණු දකින්න පටන් අරගත්තොත් ගැටුම අඩු වෙනවා තෝරනවායි කියලා කියන්නේ. අරකින් මේක තෝරනවා ඒ තේරුම් බේරුම් නැති වෙලා ගිහිල්ලා අපිට ලද දෙයකින් සතුටු වෙන්න පුළුවන්. ලද්දේ සතුටු වීමේ ආනිසංස ටික ටික තේරෙන්න පටන් ගන්න නිසා ඒ කායानुපස්සනා කොටසේ සංසිඳිලා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් වලට ගිහිල්ලා ඒ හරියේදී කලබල වෙන්නේ නැතුව ගියොත් ඒ පුද්ගලගේ පෞරුෂත්වය රුචි අරුචිකන් ටික ටික ටික ටික පෙරසෙන්න පටන් ගන්නවා. ඉතින් එනකන් තාම පිට විතරමයි වැඩ කටයුතු කරන්නේ ඕන වෙලාවක මැකෙන්න පුළුවන් මේ හරියට තාම මැකෙනවා මොකද සෝවාන් මාර්ගයට එනකන් නොමැකෙන වෙනසක් ඇති වෙන්නේ නමුත් ඒ විඥානයේ ඇතුළට එන්නේ එන්නේ එන්නේ අර විඥානයේ තියෙන විවිධ දේ බලන ගතිය වෙනුවට සමතාවයේ දකින්න පටන් අරගත්තොත් ඊට පස්සේ ඒ පුද්ගලයාට ගැටෙන්න දෙයක් නැහැ. මොකද හැම දෙයකම තියෙන සමාන ලක්ෂණ වැඩි වෙන්න පටන් ගන්නවා. මේක ඔය 1984 නැත්නම් 94 96 විතර වගේ ඒ කරපු බටහිර පරීක්ෂණයකින් එයත් දැකපු වෙලාවේ ඇමරිකන් කාර්යය මේක දැක්කට පස්සේ බුද්ධම විදියට මේ දාගන්න බැරි වෙලා තියෙනවා. ඉස්ලාම් වතාවට ඒ ඇමරිකන් කණ්ඩායමක් ගිහිල්ලා දලයි ලාමතුමත් එක්ක ඉන්දියාවේ ධර්මශාලාවේ භාවනා කළා කියලා. භාවනා කරලා ඇමරිකන් කට්ටියට ඉන්දියාවට ගිය ගමන් බඩ යන්න පටන් ගත්තා. දවස් දෙකයි. මොන්නම තාලෙන්වත් ඉන්න බෑ. අපිටත් ගිහිල්ලා ඉන්න බෑ. නමුත් මේගොල්ලෝ දලයි ලාමතුමාගේ තිබුණ විශාල ශ්‍රද්ධාවට කරන එක බලන්න ඉතාමත්ම අමාරුයි භාවනා මධ්‍යස්ථානක ඉන්න එක. නමුත් බලනකොට එතන ඉන්න ටිබෙට් ලාමවරු කොච්චරක්වත් වැඩි භාවනා කරනවා. ඊට පස්සේ කියලා තියෙනවා අපිට ඔබතුමා හොඳයි කියලා කියන හොඳ යෝගාවචර දෙනෙක් දෙන්න බැරිද අපිට ඒත්තෝ සමුක පරීක්ෂණ කරලා බ්‍රේන් ස්කෑන් කරලා බලන්න ඕනේ. දලලම තුන් දිනක් දීලා තිනවා තුම්බෝ භාවනා ක්‍රම කරන කට්ටිය. කට්ටිය කොච්චර මේ හිත හදලා භාවනා කරනවද කියනවනම් සම්පූර්ණ ඇඳුම් ගලවලා අයිස් කුට්ටියක් උඳලා භාවනා කරොත් උදේ වෙනකොට බම්බයක් විතර වතුර ප්‍රමාණයක් පැහැෙන දිය වෙන මට්ටමට අයිස් දිය කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳටම තෙමිච්ච අයිසොතරෙන් තෙමිච්ච බෙඩ්ෂීට් තුනක් උදේ වෙනකොට වේලනවා. තුම්බෝ කියලා කියන්නේ මම හිතන්නේ තේජෝ කසිනේ වෙන්න ඕන. තුන් දෙනෙක් දීලා තියෙනවා. ඉතින් මේ ඇමරිකන් කාරයට පුදුම හිතෙනවා. මොකද ඒගොල්ලෝ ඔය ඇමරිකන් කාරෝ භාවනා කරන්න යනකොට පුදුම විදිහට කොට ඇරයි යන්නේ. ප්ලේන් එක පුරවගෙන ගෙනියනවා. ඇඳුනුයි කොටයි. භාවනා කරන්න යන ඉන්නේ අඳුර තැගේ ඈත ඉඳලා ඉඳ ගන්න ආසන තමයි ගොඩක් කරලා යන්නේ. ජාරහමඳුර මොනවත් නැහැ ඇඳුන් නැතුව අයිස් උඩ වාඩි වෙච්චාම වටේ වතුර ගිය කරනවා. ඒක ලියලා බ්‍රේන් එක ස්කෑන් කරපුවාම ඒ කියන්නේ මොලේ ඒ බලනකොට භාවනා නොකරන අයගේ තර්ක කරන, iriෂ්‍යා කරන, කෝධ කරන, මාන කරන කට්ටියගේ මොලේ දකුණු පැත්ත විතරයි වැඩ කරන්නේ වම් පැත්තේ කවදාකවත් ආලෝක කිරණ නිකුත් වෙන්නේ නැහැ. හරීම සක්‍රීයව දකුණු වැඩ කරනවා. ඉතින් ඒක තමයි ලෝකේ ඉන්න හරියක් බ්‍රේන් සෑන් කරුවොත් ඒක තමයි හම්බෙන්නේ. මේ තුන් දෙනාගෙන් දෙන්නේ මොළයේ සක්‍රීය පැත්ත වමට ගිහින්. ඊට පස්සේ ඒගොල්ලෝ කවදාකවත් රණ්ඩු කරන්නේත් නැහැ, ඊර්ෂ්‍යාවකුත් නැහැ, ක්‍රෝධෙකුත් නැහැ, මානෙකුත් නැහැ. සියල්ලම මනුෂ්‍යයන් කෙරේ සමසිත පතුරවනවා, මෛත්‍රී කරනවා. බොහොම ගත කරනවා. ඊට පස්සේ අර ඇමරිකන් කට්ටියට පුදුම හිතලා තියෙනවා මේ ඉරියව්වෙන් විතරක් නෙවෙයි ඇසුරෙන් ප්‍රශ්න කිරීමෙන් විතරක් නෙමෙයි මොළයේම වෙනසක් වෙලා තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා කියලා කියනවා ස්වාමීන් වහන්සේ අපි සම්පූර්ණ මේ ලෝකේ දිනුනුයි කියලා පළවෙනි ලෝකේ කියලා අපි තමයි දක්ෂ කියලා ආර්ථික දේශපාලන ඉස්සරහින් හිටියට ඔබ වහන්සේලාගේ ගොම්පසලන තරම්වත් වටින්නේ නැහැ. ලහල්ම අපිට මේක කියලා දෙන්නේ. ඊට පස්සේ දලයි ලාමතුමා කළා මේක බොහොම ලේසි. පැය 10000 පන්නලා භාවනා කරන්න එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් අර මිනිස්සුන්ට ඇමරිකන් කාරෙන්න බෑ 10000ක් භාවනා කරනවා කිව්වහම අම්මා මුත්තා කිව්වත් කරන්න බෑ මොකද නිවාඩු නැහැ. මේ කට්ටියට කිව්වත් එච්චරම තමයි ඇමරිකන් ඕන්නේ ලංකාවෙත් එච්චර තමයි. ලංකාවේ දැන් බලන්න පොඩි ළමයෙකුගෙන් අහන්න බලන්න භාවනා කරන්න පුළුවන්ද කියලා. යන්න වෙලාවක් නැහැ මොකද හැමදාම ටියුෂන්. ඊට පස්සේ මේ කට්ටිය කතා කරලා කියලා තියෙනවා එහෙම නෙවෙයි අපිට මේක කරන්න පුළුවන් තාලට කරගන්න. ඊට පස්සේ දලල ඇමතුමා කියලා තියෙනවා. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ මුළු ටිබෙට් ජනතාවගෙන් 100%කට වැඩිය මේක පණ්ඩලන්නේ කියලා. පැය 10 18ට වැඩිය භාවනා කළා. මොකද හැම කෙනාම ලාම කෙනෙක්. හැම කෙනාම දවසට පැය 4 5ක් භාවනා කරනවා. අපි හිතන්නේ ඉතාමත්ම දුෂ්කරව මේ ගුටි ගහපු જાතියක් කියලා තමයි අපි හිතන්නේ මේ ටිබෙටන් જાතිය. නමුත් මේ කට්ටියගේ වැඩේම ස්ත්‍රී පක්ෂයයි පුරුෂ පක්ෂයයි පුළුවන් නම් සාසනගත වෙලා නැත්තම් භාවනා කරනවා. ඉතින් අපි අද ඉන්නේ කොහෙද? අපි මේ සුද්ධා කියන දේ කරගෙන මේ සුඛෝපභෝගීත්වයකට යන්න හදනවා. අපි අඳුරන්නේ නැහැ. අපි කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. කෙසේ නමුත් මේ ඇමරිකන් කාර්යය ඊට පස්සේ ඇමරිකාවට ගිහිල්ලා ඒගොල්ලෝ මේ යන්ත්‍රත් පාවිච්චි කරලා හොඳ යාකන්ඩිෂන් රූම් හදාගෙන ඔක්කොම කරලා බලලා තියෙනවා යන්ත්‍රෙන් ඉස්සරලාම දකුණු පැත්තෙන් වම් පැත්තට වෙනසක් ඇති වෙනවා දකින්න කොච්චර කල් භාවනා කරනවද මාස 3ක් එක දිගට කෙරුවොත් පොඩි වෙනසක් දැක ගන්න පුළුවන්ලු යන්ත්‍ර සූත්‍රවල. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා දෙනවා ඒක උනත් ඇමරිකාවේ කෙරෙන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ කළ දෙනවා හොඳම ගුරුවරු යොදලා කැමැත්තෙන් ස්විච්චාවෙන් ඉදිරිපත් වෙන අරගෙන කරලා බැලුවොත් යන්ත්‍රයට නෙවෙයි භාවනා කරන කෙනාට මං යන මේ පාර හරි. මම මේ යොදපු දේ හරි කියලා කෙරෙන්න කොච්චර කල්ද? දවස් 10 භාවනා තුනක් කරන්න ඕනේ කියලා කියනවා. ඒ විදිහට ඒගොල්ලෝ අඩු කරලා අඩු කරලා අඩු කරලා සද්ධාවන්තයෙන්ද කියලා මෙහිමයි තියෙන්නේ කියලා දැනට කරගෙන යනවා. හැබැයි සෑහෙන ගණන්. ඩොලර් 500ක් 600ක් විතර ගෙවන්න ඕන. නමුත් මේකෙන් මම මේ කියන්න උත්සාහ කළේ ඒ වෙනසක් කායිකව සිද්ධ වෙනවා. රූප ධර්ම වලත් වෙනවා, වේදනා වලත් වෙනවා, සංඥා වලත් වෙනවා, සංස්කාර වලත් වෙනවා, විඥානේ පවා සිද්ධ වෙනවා. භාවනා කළොත් වෙන්නේ මොකක්ද? අර බාහිරේ තිබුණු පැතිරිලා ලෙල්ලේ තිබුණු අවධානය ඇතුළට යනවා. මේක මෙහෙම මෙහෙමත් කියකි. භාවනා කරන්න අපි ඉඳ ගන්නකොට හැමත රුධිරය ගමන් කරන බොහොම වැඩි. නම හොඳට සමාධිගත වෙනකොට ඒ රුධිර ධාරාව මධ්‍ය සුසුම්නාවට සීමා වෙනවා. මේ වගේ දැනෙන්නේ නැතුව යනවා මේ පිට හැමේ මොනවද වෙන්නේ කියලා ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතිය වලට අවශ්‍ය කරන ලේ ටික දෙනවා හොඳට බලන්න ඒ වගේ හොඳට සමාධිගත වෙලා ඉන්න වෙලාවේ මදුරුවෙක් ඇහුවොත් මදුරුව හැම තැනම හොයා විදිනවා ලේ නැතුව. 10 15 තැනක විදිනවා. මොකද පිට හැමේ ලේ නැහැ ඒ වෙලාවේ. ඇතුළට නැමිලා තියෙනවා. ශරීරේ පවා වෙනස්කම් සිද්ධ වෙනවා. විඥානෙත් මෙන්න මේ ඇතුළට එන ගතිය Taman යොදන කාලය හා සාපේක්ෂව සිද්ධ වෙනවා. වෙන්නේ මොකද්ද? අර පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණක් වාටපත් වෙනවා. මේ පෞද්ගලික ලක්ෂණ භෞතික විද්‍යාව කියන්නේ ඕකට තමයි. වෙන මොකක්වත් නැහැ ඒක නිකන් හොදු විෂයක්. නමුත් මේ සියලු පෞද්ගලික ලක්ෂණ තියෙන පොදු ලක්ෂණ දැකීම භාවනාවේ ආධ්‍යාත්මික ගුණයක්. ආගමික ගුණයක්. ඉතින් ඒක සඳහා සෑහෙන ඉවසීමක් ඉවසන්න ඕනේ. සෑහෙන ඇදහිල්ලක් ආයෝජනයක් කරන්න. ඒ ආයෝජනය කරලා පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා මොන විෂම පරිසරයක හිටියත් ආනාපාන සංසිඳව ගන්න පුළුවන් නම් මේ සංසිඳීමත් එක්ක තමන්ට පරිසරයෙන් එන ඒ අෂ්ටලෝක ධර්මයෙන් එන කම්පන යම් ප්‍රමාණයකට දරාගෙන ඉන්න පුළුවන්. ඒක එදිනදා ජීවිතයේ දකින්නම් ටිකක් කල්යයි. නමුත් කෙරුවත් නොකෙරුවත් ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා මෙතන මේ ඇත්තටම මේ පොදු ලක්ෂණය කියන එකට අපේ පාලි පොතේ සඳහන් කර තියෙන සාන්තති ලක්ෂණය කියලා සියල්ලම සිදුවමින් යන ක්‍රියාවලියක් බව තේරෙන්න පටන් ගන්නවා. ඒකාකාරීව ක්‍රියාවලියක්. උදාහරණයක් කියනවා නම් අපි මුහුදයිනට ගියාම අපිට පේනවා රැළ බින්දෙනවා. එක රැලක් ආව බින්දලා ගියා තව එකක්. ඊට පස්සේ අපි ඒක දිහා බලනකොට ගණන් කරන්න පුළුවන් මේ එකක් දුන්නා දෙකයි තුනයි. නමුත් අපි පොඩ්ඩක් මේ මැද දිහා බැලුවොත් බින්දෙන්නේ නැති රැලවල් වලට යනකොට ගණන් කරගන්න බැරි තරම් ගොඩාක් තියෙනවා. තවත් මුහුදේ ගැඹුරට ගැඹුරට යනකොට ඒක නිකන් පොන්ච් නලියන ගතිය විතරයි තියෙන්නේ. සිටිජේ බලනකොට කිසිම හැලහොල්මක් නැහැ. ඒකාකාරී උදේ බැලුවත් එකයි හැන්ද බැලුවත් එකයි. ඒක තමයි විඥානේ ඉවුර ගත්තොත් නිතරම සැලෙනවා. නිතරම තැවෙනවා. මේක ලාභේ, මේක පාඩුව, මේක ලෝභේ, මේක ද්වේෂය, මේක මෝහය කියලා රැළ බිඳුව ගණන් කරතයි. නමුත් මැදට මැදට යනකොට බිඳෙන්නේ නැති රැළ රාශිය දකින්නකොට ලෝභේ හැම වෙලාවෙම තියෙනවා. ද්වේෂය හැම වෙලාවෙම තියෙනවා. නිදිමත හැම වෙලාවෙම තියෙනවා. ශ්‍රද්ධාවත් හැම වෙලාවෙම තියෙනවා. ඔක්කොම බලුවමනයක් වගේ කලවම් වෙලා තියෙනවා. තවත් ඇතුළට ගිහිල්ලා මේ මේ සිටිජේ මට්ටමට ගියාට පස්සේ බලනකොට මේකේ තියෙන පුදුමාකාර ඒකාකාරී ගැටයක්. ආන්නේ විදිහට මේ ගැඹුරට ගැඹුරට යනකොට විඥානය ඇතුළට යනකොට මේ ඒකාකාරී ගතිය හරියට මුහුද මැද හරිය වගේ ඒක සාමාන්‍යයෙන් කියන්නේ පුංචි ඕටුවක නැගලා මුහුද මැදට ගියාම ඒක හෙල්ලෙන ගතියටයි වටේ තියෙන මේ චරිචුරු ගන්න නලියන ගතිය දකින්නකොට මුහුදක් ආරේනවා කියන්නේ. ඇහැ නිකන් මේ මේ වමනිට කිට්ටු කරනවා වගේ පටන් ගන්නවා. භාවනා යෝගාවචර අනිවාර්යෙන් භාවනා දෝෂියුම් තත්වලට යනකොට යගේ নানা ආකාර හිඳාරිය දාන්න එපා වෙන කම්මැලි වෙන චංචල කම්පන ගතිය එනවා. ඒකයි සරුවචනසේ මතක් කරලා තින්නේ මුලදිම බුදුහාමුදුර ගැන ඇදහිල්ලෙන් සීලයක පිහිටලා මෙතෙන්ට යන්න ඕනේ මේ සම්මුති ලෝකේ ගෙවාගෙන දැන් මේ પરමාර්ථය තමයි යන්නේ කියන එක. ආහනෙතෙන ගියාට පස්සේ හොඳ වීර්යවන්ත පුද්ගලයාට මේක කාගෙන මේ මේ සංසාර දුක ගෙවන්න නම් මේ වගේ දෙයක් අපි කැප කරන්න වෙනවා කියලා යන්න යන්න ගැඹුරට යන්න යන්න යන්න පටන් අරගත්තොත් විඥානයේ නික්ලස් తত্ত্ব ප්‍රභාසර తত্ত্ব ඇතුලෙන් ඇතුලට ඇතුලට යන. ඒක හරියටම කියන්න තියෙන්නේ අපි බුදුහාමුදුරන්ගේ හෘද වස්තුවට කිච් වෙනවා. බුදුහාමුදුරන්ගේ හිතට රහතන් වහන්සේගේ හිතට කපාන කපාන කපාන කපාන ඇතුලට යනවා. එතකොට යෝගාවචරය ලෝක දෙකක තද වෙනවා. බාහිර පැත්ත බැලුවොත් ඉඳුරම් පිනවන ගතිය. රූප ශබ්ද ගන්ධ රස දිගේ මේ නිල් පාට මේ නිල් පාට මේ කා පාට මේ රතු පාට කියන මේ අඹුල් රහ මේ ලුණු රහ කියන විචිත්‍රත්වය විවිධත්වය අතුලට ගිහිල්ලා බැලුවොත් ඒකාකාරීත්වය තියෙනවා ඉතින් ඒ ඒකාකාරීත්වයේ දිගේ අතුලට යන එක තමයි ඔය වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා දිගේ සිද්ධ වෙන්නේ යන්නේ යන්නේ යන්නේ වෙන්නේ මොකද්ද මේ විඥානයේ අර තිබුණු මූලික නිකලස් තත්වයට නැත්නම් ප්‍රභාසර වූ මූල ස්වභාවයට යන්න පටන් ගන්නකොට තේරෙනවා මේක ඇත්තම කියනවනම් අපේ හැබෑනි වහන තමයි මේක. ওই රූප සද්ද ගන්ධ රස විශේ යහකන දිවනාසී විශේ විසිතව ගත කරන ජීවිතය ඒක නන්නත්තර වීම. ඒක අසරණ තත්වයක්. ඒක මාර් දෙයියක්. ඒක සංසාරගත තත්වයක්. ඒක නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ඇහ කන දිවනාසය පිනවමින් ගත කරනවායි කියලා කියන්නේ අපිට දෙන්න තියෙන ලොකුම දඬුවම තමයි. ලොකුම අකරුණාවන්තකම තමයි. මේ ස්වార్థේ දන්නේ නැති ආත්ම මේ අත්ත කුසලේ දන්නේ නැති කෙනා හිතනවා මේ ඉඳුරම් පිට වෙලා සැපදෙන්න. සරුවත්යන්සේ මතක් කරන එක ලුණු බොන්නා වගේ වැඩක් කියලා. අඟුරු කැල්ල කරන අතින් අතට මාරු කරනවා වගේ වැඩක්. ඒ වෙනුවට අර ඇතුළට ගිහිලා විඥානයේ තියෙන අර ප්‍රභාස්වර ගතිය දැකලා එහි සංසිඳෙන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් විඥානස්කන්ධයගේ තියෙන මේ පිරිසුදුකම දකින්න නම් කල්පනා වෙයි. එහෙම දිනු කරපු නැති මිනිහෙක් අතීතය දැක්කයි කියලා මොනවද දකින්නේ? මේ සූත්‍රේ පටන් ගන්න විදිහට දකින්නේ තමන් කරපු තකතිරු කන්ටික විතරයි. දැන් මේ ජීවිතෙත් විඥානය කියලා මොකද්ද කියලා දන්නේ නැතුව කලවම් වෙච්ච විඥානයක ඉඳගෙන සමාධි ශක්තියක් නිසා අතීතය බැලුවත් අනාගතය බැලුවත් බලන්නේම අර පිටලෙල්ල බාහිරේ බලන එකයි. ඒ නිසා සරුවචාන්තය සඳහන් කරනවා මේ විදිහට යම් කිසි කෙනෙක් භාවිත මනසකින් තොරව අතීතයේ දැක්කනම් ඒ අතීතයේ දකින්න වෙලාවේදී භාවිත මනසක් ගලපනකොට තේරෙයි එදත් වෙලා තියෙන්නේ තවිච් එක තමයි. කාදණය වෙච්ච එක තමයි. දුක් විඳපු එක තමයි. අනාගත සැලසුමක් කළ අපි දෙයියෙක් වෙන්න බ්‍රහ්මයෙක් වෙන්න රජ වෙන්න පැතුවත් ඕක තුලක් තියෙන පංචස්කන්ධයේ වදේම තමයි. ඒක නිසා මේ පුද්ගලයාට වර්තමානීය විඥානයේ දිගේ ඇතුළට යනවා. පිරිසුදු විඥානයේ යන පාර පෑදුනොත් තේරෙන පටන් අර ගන්නවා. අතීතය කියලා කියන්නේ ක්ෂණ සම්පත්තිය පැන්නilla වද විජාජි වීම. අනාගත ප්‍රාර්ථනා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම භාවිත නැති මනසකට මේ කබලෙල්ලිපට වැටෙන වැඩක්. ඒ නිසා මේ මනුස්සයාට වර්තමානයේ විරාග එහෙම නැත්නම් විරජ්‍යති විමුච්ඡති කියලා එහෙම නැත්නම් නිර්වින්දන ශක්තිය ඉන්න පටන් ගන්නවා. මේ මොහොතේ මේ වැඩේ කරන්නේ නැතුව මැදට යන්නේ නැතුව අපි අතීතය ගැන අනාගතය ගැන කල්පනා කරනවායි කියලා කියන්නේ දන්නතරයි අසරණයි අනාතයි. ඒ වගේම මේ චිත්තක්ෂණය මෙතන ඉඳගෙන වෙන දෙයක් ගැන කල්පනා කරනවා කියලා කියන්නේ නන්නත්තරයි අනාතයි අසරණයි. මේ චිත්තක්ෂණය මෙතන ඉඳලා තව කෙනෙක් ගැන කල්පනා කරනවායි කියලා කියන්නේ ඒත් එච්චරයි. ඒක නිසා දරුවත් යනසේ මතක් කරන්නේ සතිමත් චිත්තක්ෂණය එහෙම නැත්නම් අප්‍රමාද චිත්තක්ෂණය යෝගාවචරයට මේ මනෝස් විඥානි උගා දියුණු පින් කරලා ලබාගත් එකක්. ඒකේ ඇතුළට යන ගමනක් සිද්ධ වෙනවා. එහෙම නැතුව විඥාණයට ඕන විදිහට කරන්න පටන් අරගත්තොත් අපි මතක තියාගන්න ඕනේ විඥාණයට ආසන්න කාරණා වෙලා තියෙන සංස්කාර. ආ සංස්කාරට ආසන්න කාරණා අවිද්‍යාව. අවිද්‍යාවපච්ච සංකාර සංකාරපච්ච විඥාන. ඒ නිසා අපි පෙරේදා කතා කරා අපි ඇද්දක අරගෙන සෞඛ්‍ය සම්පන්න මිනිස්සේ කානිවල් එකට ගිහිල්ලා ඉන්න වෙලාවක බැලුවොත් ආට ඕනනම් අනන්ත රූප જાති තියෙනවා අනන්ත සද්ද જાති තියෙනවා ගඳ තියෙනවා රස තියෙනවා පහස තියෙනවා හිතන්න දේවල් තියෙනවා කයට පහසත් එක්ක නමුත් අපි දන්නවා විඥාණයට එකවරක රස බලන්න පුළුවන් එකයි නිසා ඒ චිත්තක්ෂණේ මම රූප බලනවද සද්ද අහනවද ගඳ බලනවද රස බලනවද පහස බලනවද කියලා තේරීමක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවානේ අන්නේ තේදි මේ කෘත්‍ය කරන්නේ සංස්කාරව. නිසා විඥාණය තොරතුරු දෙන්නේ විමසුම් කරන්නේ විනිශ්චය කරන්නේ සංස්කාර විසින් තෝරන ලද වරණාව ශෝෂණයකින් ලද්ද තොරතුරු තෝගයකට. ඉතින් එවැනි විඥානය සදාචාරයක් ගැන බග වෙයිද කියන ප්‍රශ්නය. මොකද දී ඇති පොදියෙන් Tamanට ඕන දේ තෝරන්නේ අපේ තියෙන යට තියෙන කෑදරකම මත. අපි ආසේ අනුසේ ධර්ම මත අපි ගినాපු සංසාරේ ගති මත නැත්නම් අවිද්‍යාව මත නිසා සංස්කාර කියන්නේම අපේ යට තියෙන නොතිත් ආශාවේ ගොජ දාන ස්වරූපය. යනු අවස්ථාවක් ලැබුණොත් සංස්කාර තෝරන්නේම අර ආසව ධර්ම අනුසේ ධර්ම. අන්නේ තෝරපු ටිකම තමයි විඥානය අපිට මේ විනිශ්චය ආරම්භ මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා කොච්චර පටුතාවයක්ද ඒකේ තියෙන්නේ කියලා බලනකොට තේරෙනවා යම් කිසි කෙනෙක් වගේ මේකමයි ඇත්ත මේක බොරුයි කියලා කියන තරමට ගැටෙනවා නම් ඒ කියන්නේ කොච්චර අභාවිත විඥානයක්ද තියෙන්නේ කියලා. සරුවත්යන්සේ සියල්ලම දැනගෙන විඥානයක් දැනගෙන සංස්කාර වල තියෙන මේ කට්ට කෛරාටිකමක් දැනගෙන අවිද්‍යාවන්දකාරයක් දැනගෙන කවදාකවත් කිසි කෙනෙක් එක්ක ගැටෙන්න යන්නේ. ඒත් සරුවත්යන්සේ කියනවා මම එහෙම වුණත් මයිත් එක්ක ලෝකයා ගැටුණා කියලා. පෘථග්ජන හිතනම් කතා කරන්න දෙයක් නෑ මොනවා තොගයක් දුන්නත් දෙන්නත් ඉස්සලා තෝරලා ඉවරයි. ඒ මොකද නිතරම ගලන ආශ්‍රව ධර්ම තොගයක් තියෙනවා. නිතරම ගන්න අනුශේ ධර්ම වර්ගයක් තියෙනවා. ඇත්තටම අනේ මේ තෝරන මනුස්සයාට තේරෙන්නේ නැහැ ඇයි මේක තේරුණේ කියලා. තේරිලා. බැලුව කට්ටිය දාන්නේ. කොහොමද පාටන තේරුණේ කියලා. බැඳගත්ත දවසේ ඉඳලා කතා. බඳින්න ඉස්සල නම් බුදු අම්මේ මණිකට සාරිද ඕන මණිකට ඕන කියන දෙයක් කියනවම අරගෙන දෙන්නම් කියනවා. ඊට පස්සේ මොකද දැන් කාලේ බඳින්නේ යාළු වෙලා හින්දා අම්මලාට තාත්තලාට දොස් කියන විදියකුත් නැහැ. ඉස්සර නම් කියාගේ අම්මලා තාත්තා කේන්දර බලලා කිව්වේ ඒක හරියන්නේ නැහැ කියලා. දැන් ඒව මොකක්වත් නැහැ. එකම විවාහ ජීවිතයක් තියෙනකන් බලන සාර්ථක වෙච්ච එකක්. මිනිස්සු දෙන්න හොඳනම් ඉතින් ওই ලෝක විද්‍යාවට ඉතින් රණ්ඩු කර කර දවල් කරගෙන gedara හිටලා ඒ පාර යනකොට අත් දෙක අත් බැඳගෙන යනවා. ඒක වෙනම කතාවක්. විවාහය කියන්නේ මොකද්ද වින්නතයක්. මේ තනි කර සොයන් වරෙන් හොයාගත්තට පස්සේ උනත් වෙන්නේ ඕකන. අපි ඇහැට රූප ශබ්ද කනට ශබ්ද දුන්නාට පස්සේ හරියක තෝරයි කියලා. Tamanට සෞඛ්‍ය සම්පන්න දේ, Tamanට අර්ථ කුසලයේ දෙන දේ තෝරයි කියලා කාටද කියන්න පුළුවන්? මොනම තාන්ත්‍ර අසරණයි එච්චරයි කියන්නේ අනාතයි නන්නත්තරයි ඉතින් මේක දකින්න අපි කැමති අපි වෙනකොට අනුන්ගේ දොස් අහන්න කැමති ඒ නිසා රේඩියෝ අහන රේඩියෝ කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වැරදිච්ච දේවල් කාට හරි වැරදිච්ච දේවල් පත්‍රයක් බලන්න අර මිනිහා හොරකම් කරුවා මෙතන ඉත්‍රි දූෂණය කරුවා මෙතන මිනිහ මරුවා ඉතින් කටත් අරගෙන මේවා බල බල ඉන්න බෑ ඇතුලේ ඊට වැඩිය කුණු ගොඩක් තියෙනවා දකින්න ආස නැහැ. අපි බාහිරේ බල බල ඉන්නේ. ඉතින් ජනමාධ්‍ය හොඳට දන්නවා මේ සෙල්ලම. ඉතින් ඉඳලා හැන්ද වෙනකම් වක් කරනවා. කවදාකවත් දෙන්නේ ඇතුළ බලන්න. මේ ਸਰුවචනාංශේ තනි සරණක් කරන්නේ තනි ඇත මේ කඟ වෙනගේ තනියඟ වගේ උන්වහන්සේගේ ප්‍රකාශන කාටක කඩන්න බෑ. ඒකයි මම නිතරම මතක් කරන්නේ නේරුතුමා කියලා තියෙන්නේ මට මේ සරුවච්චන් වහන්සේ කියපු දේ පොදුවේ කරන්න පුළුවන්ද බැරිද කියලා නම් වග වෙන්න බෑ. මොකද ඒ තරම්ම මිනිස්සු නන්නත්තරයි. මේ එකක් සාධිකයි කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. එක්කෙනෙක් හරි කමන කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. මම හිතන්නේ ඊට වෙදී හොඳට ඒක කියන්න වෙන වචන කියනවා කියන්නේ. ඒ නිසා Tamanට අනුකම්පන Taman කර මෛත්‍රියක් තියෙනවා. ඒ දහසකුත් වැඩ සඳහා පැය 23ක් දීලා අඩු ගානේ පැයක් අරගෙන මාත් එක්ක මම ඉන්නේ දේ බැලුවොත් ඉසල ඉසල අපි පෞද්ගලික ලක්ෂණ සඳහා හරි වෙහෙසක් ගන්නවා. මොකද්ද මේ පෞද්ගලික ලක්ෂණ? මොකක්ද ආනාපානේ බලනවා කියන්නේ කියලා ගොඩාක් කල් ගන්නවා. ඔව් කමක් නැහැ. කරගෙන කරගෙන ගියොත් කවදා හරි ඒකේ තියෙන මේ නිතර මෙහෙම මෙහෙම කියමු. අපි ආනාපාන කරන කට්ටියට මේක සමාලලට අත්දකින්න පුළුවන් වෙනවා. උපමාවක් විදිහට කිව්වොත් අපි උඩු කාලේ ඔන්චිලාවක් පදිනවා. දැන් ඔය පොඩි ළමගේ ඔය මොන්ටිසෝරි පන්තිවල ඉස්කෝලේ එහෙම තියෙන. ඔන්චිලා පදිනකොට කවුරු හරි තල්ලු කරනවායි. තල්ලු කරනවා කියලා අපි හිතමු. එතකොට හොඳට ඕම පේනවා ඉස්සරහට යනවා පස්සට යනවා ඉස්සරහට යනවා පස්සට යනවා ඉස්සරහට යනවා පස්සට යනවා. අපි හිතමු තල්ලුව නතරුණයි කියලා. මෙයක් පැදුම් ගත්තේ නැත්තම් ඔකේ එහාට මෙහාට යන වේගෙ එන්නේ එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවානේ. අඩු වෙලා මැදට එනකොට ඇස් දෙක වහගන්න බලන්න මොකද වෙන්නේ කියලා. අපිට හිතා ගන්න බැරි වෙනවා කවුරුත් තල්ලු කරනවද, පැද්දෙනවද, රවුමටද යන්නේ ඉස්සරහට පස්සටද කොහෙද කියලා හොයා ගන්න බැරි වෙනවා. අන්න වගේ ආස්වාද ප්‍රසන්න දෙක හොඳට හොස් හොස් ගන්න වෙලාව එහාට මෙහාට ගියාට මේක සංසිඳුණාට පස්සේ උක වටේ කරකිනවා වගේද කියලා හිතෙනවා. උඩට පල්ලෙහාට යනවාද කියලා හිතනවා. අර කිය අර තියුණු සටහන් සහ ආකාරවල පුදුමාකාර වෙනසක් ඇති කරනවා. අදාහ ගන්න බැරි වෙනවා මේ හුස්මද කියලා. එත්ත කම්ම එතෙන්ට එන්න කම්ම හුස්ම කීකරු කරන්නේ. කීකරු කරලා බැලුවට පස්සේ ඒක මේ දිගට පවතින ධාරාවක් පේන ඉස්සලනම් හුස්ම එහාට යනවා මෙහාට නෝන්චිලා පදිනවා. දැන් පේරෙන්නේ ධාරාවක්. ඒකට කියන සම්තුති කියන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ. අපි මේ සාසනයෙන් තමයි ඒකට කියන සම්තුති ලක්ෂණ කියලා. සම්තුති ලක්ෂණ කියන්නේ මේක සනාතනම දුණ ධර්මතාවයක් මේකේ තියෙනවා. මින් මේ සනාතන දුණ ධර්මතාව ඉස්ලාම දකින්නකොට නම් ප්‍රිය. නමුත් ඊට පස්සේ එකම දේ දැකීම නිසා කම්මැලි වෙනවා. බලහින් මනසට එක වදයක් වෙනවා. මේක තමයි දුක්ඛ ලක්ෂණය කියන්නේ. ඒකාකාරීව එකම දේ දිහා බලාන ඉන්නකොට ඒක කම්මැලි වෙන එපා. ටීවී එක පරණ තිබුණේ වගේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් වෙනස්ලා තිත්තරන තැනට ආවයි කියලා හිතමු. ප්‍රෝග්‍රෑම් එක පේන්න ස්ත්‍රී පුරුෂ ભેද මොකුත් නැහැ, ගස්සල් නැහැ. තිත්තරන දැක්කොත් බලන්න ඉපාරයි. හැබැයි මතක තියාගන්න ඔය හැම ස්ත්‍රී පුරුෂෙක් පැහැදෙනව තිත්වලින් තමයි. එතකොට ඉච්ඡි පුරුෂ දකින්න පුළුවන් ශෝකාන්ත දුක්ඛාන්ත කතා බලන්න පුළුවන්. එතකොට අපි කටත් අරගෙන ටීවී එක බලනවා. නමුත් ටීවී එකේ ටික් කරන තැනට ආවොත් උසල පොළවේ ගහනවා. මොකද යෝග කිය. ඒ වගේ තමයි භාවනා කරන යනකොට ඉච්ඡි පුරුෂ ඒ ඔක්කොම ගෙවම් කරන අන්තිමට ඒ ටීවී එකේ ටික් කරනවා වගේ නැත්නම් වැහිකඩකට වහිනවා වගේ. ඒ නැත්නම් කරවිච්ච කබලකට අබ ටිකක් දාපම පොරි පිපෙන්නා වගේ ඒ කුපුරු ගහන්න ගන්න ටික වේලාවක් ගියාට පස්සේ කාල කන්නිකමක් හිතට එනවා. එන ගහච්ච සෝම් පිටිනක් වගේ පේන්නේ මේ. මොකටද මේක බලන්නේ කියලා හිතනවා. නමුත් නොබල ඉන්න බෑ. වෙන කරන්න දෙයක් නෑ මේක තමයි සන්තතිය දකින්නකොට අනිවාර්යයෙන්ම යට ඒකේ තියෙන පෙළන ගතිය සහ තවන ගතිය කියන දුක ප්‍රකට වෙනවා. නිසා සන්තති ලක්ෂණේ අනිවාර්යයෙන්ම නිසා සාමාන්‍ය ලක්ෂණේ කියලා කියන බුදුහාමුදුරු දේශනා කරපු අනිත්‍ය නම් දුකයි මෙහෙව් අනිත්‍ය වෙන මෙහෙව් දුක් වෙන දේ මම කියනවාද මට ආඳුම්තු කරන්න පුළුවන්ද එතකම්ම නම් හිතන්නේ මට මේ ජීවිතේ මම මෙහෙම කරනවා අරහෙම කරනවා කිය කිය අපි සැලසුම් කරනවා නමුත් මේක දැක්කට පස්සේ තේරෙනවා මේක සම්නික්‍රම හේතුඵල ධර්මයක් දිගේ න්‍යාය ධර්මයක් දිගේ චිත්ත නියාම උතු නියාම කම්ම නියාම බීජ නියාම යන එකක් මිසක් ආ මට මේකේ කළ හැක්කක් නැහැ. එකයි කරන්න පුළුවන් ඉන්නේ අනේ මේකෙන් අකුසල කරන්න එපා. මේකෙන් තව කෙනෙකුට දුක් නොදී පුළුවන් තරම් අරසා වීමට එන්නේ නම් අර විඥානයේ දිගේ නැත්නම් කායනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන දිගේ ඇතුළට එන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අරගනවා මේක දකින්න අකමැති නිසා තමයි අපි බාහිර රූප බල බල බාහිර ශබ්ද අහහ බාහිර ගන්ධ රස බල බල බාහිරවර්ති වෙලා තියෙන්නේ ඒකයි අද බෝසත්කම කියලා හිතන්නේ. නමුත් ආර්ය විනයෙහි ආර්ය ධනයන් වල කදාකත් ඒක පෙන්වනවා. දරුවචනංශ ආර්ය ධන වශයෙන් පෙන්වනකොට සද්ධාදී ධර්ම පෙන්වන්නේ ඇතුළට නැමෙන්නේ ඇතුළට නැමුණට පස්සේ හම්බෙන සපත් ආමිෂක් නෙවෙයි නිර්ආමිෂ සපක්. මොසරුවචනංශගේ අවසාන දේශනා නිර්ආමිෂ සපයක් නෙවෙයි උන්වහන්සේ අවේදිත සුඛයක් ගැන කතා කළා. අවේදිත සුඛය කියලා කියන්නේ විඥානයේ සම්පූර්ණම මධ්‍යස්ථගත වෙනවා. මධ්‍යස්ථගත වුණාට පස්සේ ඒක මුළු ඇඟෙන්ම විඳින එකක් වගේ පේන්නේ. එතෙන් ගියාට පස්සේ කවදාකවත් පාලනය කරන දෙයක් නෑ සම්පූර්ණ ස්වයං සිද්ධ දෙයක්. යෝගාවචර තියෙන එකට යන්නදලා බලන්නේ විතරයි. ඒකට හරියන දේකුත් වර්ධින දේකුත් නෑ අප තමන් උපදින්න ඉස්සෙල්ලා තිබුණු தත්ත්වයට එනවා. මැරුණට පස්සෙත් ඔතනම තමයි තියෙන්නේ. දැනුත් මලාසේ මේක දිහා බලන ඉන්නකොට සරුවචනසි කියන්නේ ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඔබ තියාන බලන්න. කන් ඇත්තේ බීරෙක් වගේ ඔබ තියා බලන්න හිටපන්. විඳින්න පුළුවන් වුණාට විඳින වන්නේ බැරි කෙනෙක් වගේ බලන්න හිටපන්. ඥානෙ තිබුණාට මෝඩෙක් වගේ බලන්න හිටපන්. හැකියාව තිබුණාට මලමිණියක් වගේ බලන්න හිටපන් කිව්වොත් පේනවා බුදු හිතත් ඕනෝ තාල තමයි දුවන්නේ. රහත් හිතත් ඕනෝ තන තමයි දුවන්නේ. මටත් පුළුවන් ඇඟිලි ගැසීම් නැති තාක්කල්. චේතනා නැති තාක්කල්. රුචර්චක නැති තාක්කල් ඒවා සම්පූර්ණ ප්‍රකෘතියට එනවා. ඉතින් අපි ඊයේ හරි අමාරු තත්යකටපත් වුණා. මටත් බණ කියනකොට හරි අමාරුයි මේ සංස්කාරයන්ගේ උපේක්ෂාවට ගියා. මොකද ඔක්කොමලා නිකන් තරහ වෙලා වගේ තමයි මම දිහා බලන්නේ. ඒ ඔක්කොම එපා වෙලානේ දැන්. මොනම තාලෙන්වත් දැන් ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? බර කියන කොටත් මට හරි වෙහෙසක් තේරෙන පටන් අරගත්තා නිකන් ගල්වල පාරක පරණ බර කරත්තක් ගෙනිනවා වගේ ජර බරක් ජර බරක් කාගෙන දුවන්නේ නැහැ මොකද කාටවත් ගෙනියන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ මේ චේතනාව ටික වැඩ කරන්නේ අපි මෙච්චර මේ හම්බ කරලා තියෙන්නේ. ඉතින් යම් තැනක භාවනා කළා කිසිම චේතනාවක් පහළ නොකර නැත්නම් අපි කියන්නේ සංස්කාරයන් පිළිබඳව උපේක්ෂක தත්ත්වයට යනකොට එයි මම මේක කරන්නේ. මොනවද මට මේකෙන් හම්බ වෙන්නේ? මොනවද මම ලබලා තියෙන්නේ? කාටද මම මේක පෙන්වන්නේ කියන බරපතල ප්‍රශ්න රාශියක් මතුවේ. ඉතින් ඒක ගැන තමයි කතා කරලා අර බටහිර මිනිස්සු කියලා තියෙන්නේ. මේ ලෝකේ බුදුහාමුදුරම නැත්නම් යත්‍රම ඊට පස්සේ ආත්වාචාන් වහන්සේ සඳහන් කරලා තියෙන එක බුදු කෙනෙක් පහළ තම 84000ක් විතර නිවන් දකින්නයි කියලා. නිකන් ඉලක්කමක් වගේ. මොකද මේ මිනිසයා කියනවා 84000ම නිවන් දැකට එක්කෙනෙක්ව පාටියක් දාලා නැහැ කියලා. කිසිම තැනක සඳහනක් නැතුළු මම නිවන් දැක්කයි කියලා පාටියක් දාපු කතාව. මොකද දාන්න මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. ලැබපු දෙයක්වත් නැහැ මිනිහත් නැති වෙනවා. ඉතින් ඒ නිසා කට්ටිය ඉන්නේ පළවෙනි පන්තිය සමත්වෙච්චාම ඉස්කෝල මේ නැත්තම් ඉසිසත්ේ පාස් වෙච්චා යුනිවර්සිටි ගියාම පාටි දාන. හැමදාම පාටි දානවා මොනවා හරි කියලා මේ ළඟා වීම ගැන සන්තෝෂ වෙන්නේ. මෙතන මොකද වෙලා තියෙන්නේ? මේකේ විඥානේ තමන් ඇතුළ මැදට යන්න යන්න ඒක ජී වෙලා යනකොට මේ අටුවචාන් වහන්සේලා සඳහන් කළා තියෙනවා මේ සංඛාරුපේක්ඛාව කියන විඥානයකට මැදිහත් වෙනකොට සංඛාරුපේක්ඛාව එනකොට පතිලියති පතිකුට්ටති පතිවත්තති න සම්පසාරියති උපේක්ඛා සංඨාති කිය. ඒක අර ඊයේත් මම මතක් කරපු විදිහට රත්විච ගින්දරට පිහත් කුරුළු පිහත් ලං කරන වගේ ඇකිලි ඇකිලි ඇකිලි ඇකිලි හිත පිටිපස්සට යනවා. එහෙම නැත්නම් කියලා තියෙනවා නෙළුම් පතක වැටිච්ච වතුර කඳුල වගේ නෙළුම් පත උඩ හිටියත් නෙළුම් පත අල්ලන්නේ නැති ගතියක තියෙනවා. ඒ නැත්තම් ඇඟෙන් ගත්ත වේලිච්ච නහර කෑල්ලක් අරගෙන ඉවරලා වතුර ගින්දරට ලං කෙරුවොත් ඒක පිටිපස්සෙන් පිටිපස්සට එන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙක්කල් අපි තිබුණේ පැනලා දෙන හිතක්. නිර්මාණශීලීත්වයක්, ඉදිරිය බලන ගතියක්. මේ වගේ ප්‍රයෝග කියලා කියනවා. අතන ප්‍රයෝග පටිච්චසම්පදයක් සිද්ධ වෙනවා. එච්චරයි නිවන කියන්නේ. ඒ ඉදිරියට කඩා පහින ගතිය, නව නිර්මාණ කරන ගතිය, ඇදලා යන ගතිය වෙනුවට මේ තියෙන දේ හරි මේ ඇති මේ පිටිලා කියලා ඒ සාසන සම්පත්තියේ පිරිච්ච ගතිය ඒ සම්පත්‍ති කරගතිය එනකොට ඒ අලුත් නිෂ්පාදන හොයන්නවක්වත් මොනක කරන්න ඕන වෙන්නේ මේ දැන් හරි. එතකොට කියන්නේ ඒ අටුවචන් වහන්සේලා හරියට ඒකට ඒ සිද්ධිය අගය කරනවා ඒක කියනවා මේ නැවේ යන මිනිස්සු ඉස්සර දැන් වගේ රේඩාර යන්ත්‍ර තිබුණ නැති නිසා අදිසා කාකයයි කියලා කාකෙක් කරන් යනවලු කීප දෙනෙක් ගිනියනවා ඇති කූඩුවේ දාගන්න. ඉතින් යම් වෙලාවක කපිටට නැව පාර පිළිබඳව පැටලිල්ලක් આવොත් දිශාව හොයාගන්න බැරි වුණොත් එයා තීන්දුව කරනවලු ළඟම තියෙන කොට විමකට යන්න ඕනේ මොකද දැන් වතුර ඉවර වෙගෙන යනවා. ආහාර ඉවර වෙගෙන යනවා. නැවුවේ මැරෙනවා. ඉතින් එයා කරන්නේ ඒ වෙලාවට කප්ප මුදාහරිනවා. ඉතින් අර කපුටාරක ඇතුලේ හිර වෙලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා නිදාගා කම්බෙච්ච ගම උඩටම පැනලා ඌ බලනවලු වටේට ගිහිල්ලා කිට්ටුවක දිවෙණක් කොහෙද කියන්නේ. දැක්කොත් ටටා කියලා ඒ පැත්තට යනවා. ඒ වගේ තමයි සංසාරේ කාලා කාලා කාලා කාලා ඇති වෙලා හිටියොත් ඒ මනුස්සයාට විතරක් නිවන දිවයිනක් වෙනවා. දිවයිනක් නැති වුණොත් කාකා ආයෙත් ඇවිල්ලා ඒ නැවීම කුඹගහේ වැඩ ලගිනවා කියන්නේ. ඒ නිසා මේ නිබ්බිදා පහළ වුණාට පස්සේ ඒ බය જાති පහළ වුණාට පස්සේ හිත යන්න හදනවා. මේ ගිහිල් වෙලා ඊගාවට තියෙන නිවන් භූමියට එහෙම නැත්නම් ධර්ම ද්වීපයට ගොඩවදින බලන බැරි වුණොත් ආපහු ඇවිල්ලා අර සංසාර ගොඩේම läග ගන්නවා හැබැයි ઈચ્છා බංගත්වයක් වෙනවා ඒක නිසා එතන මේ උපේක්ඛා සන්තායති කියන තැනම සඳහන් කරලා තියෙනවා පිළිකුලක් පහළ වෙන්න ඉඩ තියෙනවා මට දැන් ආයේ එන්න වෙන්නේ මේ කුණු ගොඩට නේද කියලා ඒක හරීම විස්තර කරන්න අමාරුයි මම දැකලා නැහැ ඒක ලියන්න හදපු පොත් සමහර දෙපොලක මං දැක්කා හරි අමාරුයි ඒක මේ මේ සාහිත්‍යයේ තියෙන ඊටාම ගැඹුරු තැනක් ඔය නීචේ ලියපු පොතක් තියෙනවා දස්පික් සරතුස්ත්‍රා කියලා ඒ කියන්නේ ඔය පර්ෂියාගම ඇති කරපු සරතුස්ත්‍රා කියන මේ නායකතුමා එයා ඉන්දියාවේ කිසිම චරිතයක් සම්පූර්ණ කැලේ ගත කරලා තියෙන්නේ තනියම රහත් වෙනකම් වගේ අපේ පැත්තෙන් කියනවා ඉන්ද්‍රියවල එයා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඇත්තටම ආબોධ කරලා හිතලා තියෙනවා මම මෙතන ඉලා වැඩක් නෑ මං යන්න ඕනේ නොදන්න මිනිස්සුන්ට බණ කියන්නේ. එයාට පල්ලයට බහිනකොට සරසූත්සතුම හම්බෙන්න යන අනුගාමිකව හම්බෙලා තියෙනවා. එක්කෙනෙක් දැකලා බොහොම සතුටුලා තියෙනවා. බුදුන් මේ දකින්න හම්බුණා බොහොම වටිනවා. කියලා ආ බොහොම හොඳයි කියලා සරසූත්සතුම ඉච්චර උද්දාමයට පත් වෙන. ඕතුමා කොහෙද යන්නේ කියලා හවලු. මම මාළු මාකට් එකට යනවා. ඈ අපි හිතන්නේ ඔබතුමා සම්පූර්ණ සුද්ධවන්ත විවේක පරිසරය ආශ්‍රය කරන කෙනෙක් කියලා. ඔව් එහෙම තමයි. එතකොට මම යනවා මාළු බාගට. ඊට ඔයා යන්නේ ඒගොල්ලෝ කන්දට. ඊට පස්සේ ආපහු යනවා ගිහිල්ලා යනකොට පොළ දවසේ ගියාට පස්සේ සම්පූර්ණ අවබෝධ කරපු පුද්ගලයා අර පොළේදී යාට නොසලකන හැටි ඇති වෙන නොසලකලි කිසිම දෙයක් ගණන් ගන්නතෝ සීරම විස්තරය කියනවා මේ බුදු කෙනෙක් සාමාන්‍ය තැනකට આવොත් මොකද වෙන්නේ කියලා. හැබැයි ඒක ලොකු ගවේෂණයක් කරන්නේ. සම්පූර්ණ පිළිසිදුයි. පිළිසිදුලා ආයතර කෙලෙසිච්ච මිනිස්සුන්ට යනවා වතක් කරනවා. එහෙනම් ගවේෂණයක් කරනවා වගේ හරි ලස්සන ලියවිලා තියෙනවා. හැබැයි මේ මං කියන චිත්තක්ෂණේ අවබෝධය ලැබලා නෙමෙයි ආපහුවේ. මෙතෙන් යන්නේ නිසා අවබෝධය ලබන්න කිට්ටු කරලා එපා වෙලා නමුත් නිවන ලැබලා නැති වෙනකොට ආපහු වැටෙන සංස්කාර කොට. අන්න ඒන ගමන යෝග ජීවිතය ඉතාමත්ම මම දන්න වචනේ විස්තර කරන්න බෑ. ඒක දහස්වර පුරුදු කරන්න කියනවා. ඊට පස්සේ මේ පුද්ගලයා කවදාකවත් ඒ මේ මේ කනකොට බොනකොට ඇඳුම් අඳිනකොට මෝස්තර කරන්න යන්නේ. කවදාකවත් ඊට පස්සේ අතිශෝක්ති කරන්න බෑ. ඒක බුදුහජනාසි දීලා තියෙන උපමාව හරිම අමාරු විස්තර කරන්න. කාන්තාරයක් එකට වෙන්න යන අම්මයි තාත්තයි Tamange අතදරුව අරගෙන යනවා. අරගෙන යනකොට හොඳටම තේරෙනවා ඒකට වෙන්න බෑ කියලා. ඒ නිසා අත දරුවා ක්ලාන්ත වෙනවා. ඒකට තාත්තා කියනවා අනිවාර්යයෙන්ම අපි දෙන්නත් මැරනවා. ඒ නිසා ඔය දරුවා මරලා උඹ මස්තික කාපන්. කාලා ඵලයන් මං ගැන බලාපොරොත්තු වෙන්න එපා කියනවා. ඒකට අම්මා කියනවා කොහොමඩක්වත් මේ දරුවා මැරෙනවා කාලා උඹ ජීවත් වෙන්න කියලා. ඉතින් දරුවා අතින් අතට අතින් අතට යනකොට දරුවා මැරෙනවා. දරුවා මරණයට පස්සේ ඒ දෙන්න තීන්දුව කරනවා අපි දෙන්න මේ කාන්තාරේ පොඩ වෙලා අපි දරුවෙක් ඇති කරගන්නමු කියලා අර පුත්‍ර මාංශේ වළඳනවා වෙන කාණ දෙයක් නැති නිසා. ඒකට ඒ රේරුකාණ චන්ද්‍රවිණ ස්වාමීන් පොත ලියලා කියනවා මේ පුත්‍ර මාංශේ වළඳනකොට ඒ දරුවගේ අමු මස නිසා කිසිම රසකට නෙවෙයි වළඳන්නේ. දුනු නැති නිසා කිසිම රසකට නෙවෙයි වළඳන්නේ. තමන්ගේ දරුවා නිසා කිසිම රසකට නෙවෙයි වළඳන්නේ. අමු මිනිමස් නිසා කිසිම රසකට නෙවෙයි වළඳන්නේ හත් පැත්තකින් විස්තර කරලා දෙනවා මේ සංසාරේ කොට වෙන්න කරන්න දෙයක් නැති නිසා ආහාර වංශා වළඳනවා එහෙම කියනවා බුදුහාමුදුරු මේ සිව්පස්සේ වළඳනකොට පුත්‍ර මහන්සේ වළඳනවා වගේ වළඳ ගන්න ඉතියි. කවදාකවත් අතිශෝක්තිය පිණිස ඇඳුම් අඳින්න යන්න එපා. බඩ පුරෝණා මිසක්කා මේ භෝජන සංග්‍රහ පවත්තන්ට යන්න එපා. ලැබුම් පොලක් මිසක්කා මහා ලොකු મંદિર හදන්න යන්න එපා. මැරෙනවා වෙනකොට බෙහෙත් බොනවා මිසක් කාර් කරන්නේ නැහැ. ඒක නිසා අතෙන්න ගිහිලා හරි කමන්නේ ආපහු ආවොත් සංස්කාර පිළිබඳව කෙලපැමිණිලා නැහැ. ආපහු ආවොත් ඒ මනුස්සයා තුළ අනිවාර්යයෙන්ම තේරෙන පටන් ගන්නවා මේ මෝස්තර කරන ලෝකේ. එවනක මේ අතිශෝක්ති ලෝකේ මම කොහොමද ෆිට වෙන්නේ කියලා. නමුත් බය වෙන්න එපා මේ ශාසනේ තියෙන. මේකේ එහෙම ගමන් කරපු උතුමන් වහන්සේලා කරපු වැඩ තියෙනවා. හැබැයි ගිහියත්තන්ට ඒකේ යම් යම් අපහසුතාවක් වෙනවා. මොකද ඒක ගවේෂණය. සබික්ෂුන් වහන්සේලාට නම් කිසියම් ප්‍රශ්නයක් නැහැ. මේ ශූර කියන්නේ මේ සේරම වහලා දෙන මේකට ඇති කරලා දීලා තියෙන බංකරයක් වගේ කියනවා. නමුත් පුද්ගලික හොයන්න වෙනවා. හොඳට කියවලා බලන්න අද ලෝකේ යම් කිසි කෙනෙක් පීරත්වයටපත් වෙලා තියෙනවා. බෞද්ධ වේවා අබෞද්ධ වේවා විද්‍යාව වේවා මොන හරි. ඒ හැම කෙනෙක් ගාම මේ ගුණය තිබිලා තියෙනවා. කොච්චර සැප සම්පatti තිබුණත් ප්‍රමාණය දැනගන්න කියනවා. මේ වගේ පාවිච්චි කරොත් වන්ති කියන්නේ. කවුරු මොන જાති කරුවත් තමයි ප්‍රයෝජනෙට කරලා පාවිච්චි කරනවා. ආය සංසාර ඉස්සරහ පතන්නේ නැහැ. ආය කවදාකවත් අතීතයක් ගැන හිතන්නේ නැහැ. වර්තමානයේ පාවිච්චි කරනවා පාවිච්චි කරන්නේ බොහෝමත්ම පරෝජනෙ සලකලා පමණයි. ඉතින් මේක තමයි බුදුහාමුදුරුවෝ සක්විති රජකම තියේදී කිහිලා හිඟා කාලා ජීවත් වෙලා අවුරුදු 45 ජීවත් වෙනකම්. සරුවඥයි තමයි. අන්තිම අඩු අඩුම ලංසිත් තමයි ගත කෙරේ. ඒක විතරක් නෙමෙයි. හැම ශිෂ්‍යයෙකුට මතක් කළා කිව්වා සන්තුට්ඨෝ හෝති ඉතරීතර ජීවයෙන් ඉතරීතර ජීව සන්තුට්ඨ්‍යාච වන්නවා. දැන් මේ ලුණු රස ඇඹුල් රස කියනවනම් කියන්නේ සන්තුට්ඨෝ හෝති ඉතරීතර පින්නපාතේන ඉතරීතර පින්නපාත සන්තුට්ඨ්‍යාච වන්නවා. දදයම් පින්නපාතයකින් සතුටු යක්. සතුටු වෙලා ලදයම් පින්නපාතයක් සතුටු වීමේ ಗುಣ කතා කරපන්. අලද්දාස චීවරන්න පරිත්‍ස්සති. මට මේ අසවල් අසවල් පින්නපාත නොලැබුණයි කියලා හැවෙන්න එපා. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ බන්නෝ පරිගොණ්ඩේ. පින්ඩපාතේ වළඳන කොටත් ඒකට රස ගේදේ එහෙනම් අරක නෑ මේක නෑ කියන්නේ නැතුව නිස්සරණ පඤ්ඤාවෙන් පරවයි. වැරදි උපක්‍රම වලින් හොයන්නත් එපා. ඉතින් මේක ඉතින් ආහාර කියන වචනේ දාගන්න පින්ඩපාත කියන වචනේ ගියත් අන්න. නමුත් මේට වැඩි ඊටාම අමාරු දෙය තමයි මම ඊයේත් මතක් කරේ. තායචපන පින්ඩපාත සන්තුට්ඨියාච වන්නවාදී නේව අත්තුක්කං සේතිනෝ පරම්බන්දු. ඒ ආකාරෝ පින්ඩපාත සන්තෝෂයක් ලැබුවත් එහෙම නැතුව රසගේදෙන් දකින්න කෙනෙක් දැකලා කවදාකවත් පහත් කළ හිතන්න යන්න එපා. එතන තමයි අහුවෙන තැන. නේව අත්තුක්කං සේතිනෝ පරම්බන්දි සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු. මට මේ බුදුහාමුදුරෝ පිහිට වෙච්ච නිසා මම මේ භාවනා කරපු නිසා මට මේ මැදමාවතේ අන්තං හම්බුණා. අනේ අනේ දන්නේ නැති ජනතාව මොකද කරන්නේ? ඒ අත්තු කරන්නේම ඉඳුරම් පිනවන එක. ඒ අත්තු පහත් කළා සලකන්න එපා. සලකුවොත් ඒක ඒගොල්ලන්ගේ කෙලෙස් මගේ මල්ලේ දමා ගැනීමක් වෙනවා. කවදාකවත් මම උසස් කළා හිතන්න එපා. ඒ හිතීමම මාන්නක් කරටේ කියනවා. අන්නේ එතන දක්ෂකමක් ඇති වෙන්නේ. කොච්චර ಗುಣ තිබ්බත් වසංගන සෝයි තත්ත දක්කෝ අනලසෝ ඒ කොයි පැත්තෙන් පීලා ලැබුණත් අනලස්ව මේ ප්‍රතිපදාව ගෙනියන. සම්පජානෝ එළඹ සිටි හොඳ ඥානයකින් සම්පජානෝ සතිමා සති සම්පජාඤ්ඤය කියන එක මේකේ සම්පජානෝ සතිමා කියලා දාලා තියෙන්නේ. ඔන්න ඕකයි Brahmacharya ජීවිතය කියන්නේ. ඕකයි තපස කියලා කියන්නේ. අපි මේ භාවනා කරලා විතරක්ම මෙතෙන්ට යන්න බෑ. කන කෑමේදී, අඳින ඇඳුමේදී, ගෙදරදව පාවිච්චියේදී, බෙහෙත් පිළිකර පාවිච්චි කරනට හැම තැනකම මේ අපි ඇතුළට යන ගතිය තියෙනවා. ලෝකේ තියෙනවට කාබාසිකයක් කරලා නේනම් මේ ලෝකයේ අද පරිසරය කෙලසිලා තියෙනවා. පුළුවන් මිනිස්සු පුළුවන් තරම් කුට්ටි වදාගෙන නැති මිනිහට මොනවත් අත්තක් නැහැ. බුදු දානංශිකේ ක්‍රමයේ හැම කෙනා තුළම වස්තු සමාසයේ බැතිලා යනවා. හොඳටම තියෙන කෙනා හොඳටම මධ්‍යම ප්‍රතිපදාවකින් ප්‍රයෝජන සරව කටයුතු කරනවා. ඉතින් ඒක සම්පූර්ණ මේ සමාජ ජීවිත, කාර්යික ජීවිත කතා කරන්නේ. නමුත් මේ සතිය සම්පජාඤ්ඤ මේ දේ ආවට පස්සේ ඒ ඇතුළත පිටත පුදුමාකාර සම්බර භාවයකට එනවා. ඉතින් ඒක එතෙන්ට එනකම්ම මෙල්ලෝ සතෙක් විශ්වාස කරන්නේ බුදුහාමුදුරු ආර්ථික විද්‍යාව උගන්ලා තියෙනවා. මෙල්ලෝ සතෙක් විශ්වාස කරන්නේ බුදුහාමුදුරු මේ සමාකාර වස්තු පැතිරීමේ දේශපාලනයක් උගන්ලා තියෙනවා. මෙල්ලෝ සතෙක් විශ්වාස කරන්නේ මේ භාවනා කරන මනුස්සයා ආත්මාර්ථකාමී නෙවෙයි මනුස්සයා තුලින් සමාජ ජීවියක් වෙනවා කියන එක විශ්වාස කරන්නේ. ඒක කවදාකවත් භාවනා යෝගත ඕනෙත් නැහැ. ඒක අපි බුදුහාමුදුරු විශ්වාස කරන කරන්නේ. යොත් ඒ අත්තන්ගෙන් තමයි මේ විසම ලෝකේ සමබර භාවයේ පාවිච්චි කිරීම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ විඥානයේ ඇතුළට යන ගමන පිටතට යන ගමන තියෙන එක ආධිනව දැනගෙන ඇතුළට යන ගමන සිද්ධ වෙන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා කවදාකවත් අතීතනගත ප්‍රාර්ථනාවක් නැහැ. වර්තමානයේ සමහිත පවත්තන ගමන් ඒ මිනිස්සු ඇත්තටම කිසිම බණක් කියවෙ නැතුවද. පුදුමාකාර නිහඬ බණක් වටපත් වෙනවා. මම දැකලා තියෙන්නේ එහෙම ගත කරන මිනිස්සයා දිහා ඕනම ම්ලේච්චෙක් උනක් දැක්කොත් දන්නවා මේ මිනිස්සයා තලතුණා කෙනෙක් කියලා. මෙහෙන් ගිය හාමුදුර කෙනෙක් භාවනා කරන හාමුදුර කෙනෙක් දකුණු අප්‍රිකාවට ගිහිල්ලා කියලා. ඊට පස්සේ ගෝත්‍ර නායකයා ඇවිල්ලා වාත්‍රේ බාරගත්තා. මේ හාමුදුරන් බුදු මෙතන බුදුහාමුදුර කියලා කියනවා මේ ආගන්තුක සත්කාරේ පාත්‍රේ බාර ගන්න ඕනේ කියලා ආසනයක් හදලා දුන්නොත් රෙද්දක් එනවා. ඒ මනුස්සයා දන්නේ නැතිව මේ කවුද මේ කිය? ආර්ධනව ගිහිල්ලා තියෙනවා. පස්සේ මේ හාමුදුරන්ට මේ මේ හිතිලා භාෂා පරිවර්තකේ දාලා යහවලු මේ ඔබතුමාට හිතුනේ මොකද මේ මාව දකින්නකොට මේ පාත්‍රේ බාර ගන්නකොට අඩුම බඩු ප්‍රමාණයක් ගෙනාවයි කිව්වලු බං. ඉතින් කියනවා බලන්න මේ මනුස්සයා කිසි භාෂාවක් මේ ආශා කරේ නැහැ. අඩුම බඩු ප්‍රමාණයක් කරගෙන ආපු නිසා මට ඉක්මනට ගුණවන්තයෙක් වෙන්න කිව්වා. ඉතින් හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ මේ සේරම දැනගෙන අපිට මේ කියලා දුන්නේ. අඩුපර ගමනට පහසුයි කියලා. ඉතින් අපි බලනකො විනයක් කියලා අපි බලනකො ධර්මයක් කියලා. ධර්ම නෙවෙයි මේ ලෝක න්‍යායක් බුදුහාමුදුරුවෝට කියලා දීලා තියෙන්නේ. තිබුණට කාබසිනිය කරන්න එපා. වග වෙන්න වෙනවා. විසාකාව කොහොමද මට මතකයි මේ දීග දෙන්න හදන වෙලාවේදී බමුණු පස් දෙනෙක් පහත් දෙනෙක් බලමුට්ටු ටිකක් දීලා කිව්වලු හොදන්නේ කියලා. ගඟක් අයින් කියනවා. ඉසගාව කෙරුවේ ඒක මුට්ටිකට වතුට්ටියක් අරගෙන ඒකට ඔක්කොම මුට්ටි හොදලා හොදලා ඒ කුණු වතුර ටික විසිකලා ආයෙ වතුර එකක් අරගෙන ඉතින් හොදෝ දැනකොට මේ බමුණ බලන්න ගත්තොත් වතුර ඕන තරම් තියෙනවා ගනින්කෝ කියලා. ගන්න ප්‍රමාණය තමයි මම මැනෙන්නේ කිව්වා. එක වතුර එකයි ගත්තේ ඒකෙන් හොදලා ඒක විසිකලා දෙවෙනි වතුර අරගෙන ගඟ ගලන ඕනේ තරම්. කඩදාකවත් නෑ ඒකෙන් කලකෝ. තරම් ගන්න වතුර ටික විතරයි ගන්නේ. ඒ ප්‍රමාණය දන්නවනම් මම කියන්නේ බුදු වෙලා බුදු වෙලා තමයි. ඔయిత වැඩිය කරන්න දෙයක් නැහැ. ඒ නිසා භාවනා කරලා විතරක් මේ සෙල්ලම කරන්න බෑ. ඒකට කල්යන මිත්‍ර ආශ්‍රය ඕනේ. බුදුහාමුදුරු নানা ප්‍රක්‍රමවලට ජීවිතයක් හදගන්නට බෙන්ලා දීලා තියෙනවා. ඒක ටික ටික ටික ලං කරගන්න. ලං කරනකොට මේ දෙක අතර පුදුම මේ විඥානයේ දියුණුවත් එක්ක බාහිර වස්තුත් එක්ක සහ Tamange හිතේ ගැළපෙන එක පුදුම විදිහට ගැලපෙන්න පටන් ගන්නවා. එතකොට තියෙන කාට ඔක්කත් ඕනේ නැහැ මේ මම සෝවාන්ද, සකදාගාමිද, අර ඥානෙ මේ ඥානෙ මොකක්වත්ම නැහැ. ගැටුම අඩු වෙන්න පටන් ගන්නවා. පරිසරත් එක්ක පිට වෙන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා මේ යන්නේ ගඟදි ගිහලද කියලා. ඇත්තටම මම කියන්න හදන්නේ ඒක ඒ බුද්ධලයා විතරක් නෙමෙයි පරිසරයේ ඉන්න මනුස්සය භාවනා නොකලත් පොඩි දරුවෙකුට තේරෙනවා මේ මනුස්සයගේ හානියක් වෙන්නේ නැහැ. සතා කරුපයක පවා තේරෙනවා ලං වුණාට බාධා වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි අපිට තියෙන අරසාව. ඒ අරසාව බුදුහාමුදුරන්ට වැඳලා අනේ බුදුහාමුදුරනේ කියලා යාතිකා කරුවට හම්බ වෙන්නේ වෙන පිංකම් කරාට හම්බ වෙන්නේ නැහැ. ඒ පිංකම් ඕනේ. ඒ මතින් Tamange මේ සති සමාධිය දියුණු කරන්න පටන් අරගත්තොත් කවුරුවක්වත් හිතන්න බෑ මේ බුද්ධ ආගම දැන් මැරිලා නැත්තම් මයිතු බුදුහාමුදුරකන් ඉන්න ඕනේ. එහෙම නැත්තම් මේකට නොකර නිරදකමක් මේ කරන්නේ කියලා හිතන්නෙම ඕකට විතරමයි ඕකම තමයි කෙලෙසේ අර්ථකථනය. හැකි සංඥාවෙන් ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ බමුණෝ විතරක් කියප ගන්නේ බුදුරජාණන් වහන්සේ පාව පෙනුපු විඥානේ ප්‍රවාහරහ ගිහිල්ලා ඒකේ තියෙන භංගුරකම දැනගෙන ඒකට වැඩි පැත්තක තියන්නලා විඥාන කියන්නේ මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි ඒක න්‍යාය ධර්මය චිත්ත ඥාන ධර්මය විමුක්තියක් ලබන්නේ ඉතින් ඒ නිසා පුංචි පුංචි වශයෙන් අර රුඛායනුපස්සන වේදනානුපස්සන දිගේ අනේක අවසානයේ කෙලපැමිණෙන්නේ ඒ විඥානයාගේ පවා හැබෑ වෙනසක් ඇති කරගැනීමේ ඒක හැබැයි ආධුනිකයට පේන්නේ නැහැ. අත්‍යවශ්‍යත් නැහැ. ඒ වෙලාවේදී සද්ධාවෙන් කරගෙන කරන ගියොත් කවදාකවත් හිතන්න එපා. එක සැරයක් ආස්වාසේ දැක්කත් එක සැරයක් ප්‍රසවාසේ දැක්කත් ඒ වදින වෙනස හතර සතිපට්ඨානෙන් වලින්. සර්වඥයන් සඳහන් කළ තිනවා හරියට පුරුදු කෙරුවොත් ගෙනියලා වදින්නේ සත්ත බොජ්ජංග ධර්මවල. ඊගාවට බෝධිපාක්ෂික ධර්ම වල නිමාව සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා එක හුස්මක් බැලුවොත් ඇති කියලා හිතා ගන්න. මම එක දවසක් උපාසකම්මල කට්ටියක් ආපු වෙලාවේදී අහුවා තාන කට්ටිය ආපුවම මම ගාක් වෙලාවට උදේවරුට මම අනම්මනම් කියන්නේ නැහැ. හැන්දවරු ටිකක් බලන්න. මු උදේවරුවේදී කියලා වැරදුනොත් දානයක්ම දීගියොත් එහෙම අවුලක් කරන දැන් මේගොල්ලන්ට කියලා කරද්දා ගත්තොත් දැන් හෙට අමාරු 12න් පස්සේ නම් මම ආපුවම ටිකක් බයින්. මම ලහන මේ කවුද භාවනා කරන කට්ටිය ඉන්නේ කියලා. එක්කෙනෙක්වත් නැහැ. ඒක ඉතින් සාමාන්‍ය දාහනේ කණ්ඩායම හැටි මොකද ඒගොල්ලෝ දාහනේට තමයි කැමති. ඉතින් මම ඇහුවා මේ දැන් යම රජු රෝගාවට ගියත් එක්කෙනෙක්වත් අත උසන් නැති වුණොත් එහෙම ෂුවර් එකටම යම පල්ලන්ට බාර දෙනවනේ. අඩු ගානේ අහනවනේ උඹලා මීතිරිකලවත් ගියේ නැද්ද කියලා. ඉතින් ඒ නිසා මට යුතුයකමක් තියෙනවා එක එක්කත්ම නැද්ද කියලා ඇහුවා. එතකොට එක අම්මා කෙනෙක් ආයෙසක අම්මා කෙනෙක් කටීක මං කෝ අම්මා මේ අනික් කට්ටියට තේරෙන භාෂාවෙන් අම්මා දන්නව භවනවා කියන්නේ. මම කිව්වට ඒක වැරදිනේ. මට අපි පන්සලේ හාමුදුරුවෝ කිව්වලු මලක් කිමිල තරම් වෙලා හරි කමන්නේ හුස්මක් දිහා බැලුවොත් නිවන් දකින්නවා කියන. හිතා. ඉතින් ඕකට බෑ කියන කෙනෙක් ඉන්නවද බලන්න. මේ මලක් කිමිල තරම් ප්‍රමාණය එක සැරේ හුස්මක් ගන්න එක මේ හුස්මක් කියලා බලනවා නම් නිවන් ගියයි කියලා හිතන්නේ. අපි බලන්නේ එහෙම නෙවෙයි නොකරන පැත්තනේ. කනකොට එනකොට යනකොට බොනකොට මේ කරන දේ මම මේ කරන්නේ කියලා. එතන ගත කරන්න පටන් අරගත්තොත් මිනිස්සයාට විතරනේ මේක කරන්න පුළුවන්. ඉතින් මම අහනවා කට්ටියට භවණ කරන්න ගියම කවුරු හරි ආනාපානේ කරන්න ඉති කට්ටිය ඉන්නවාද කියලා. ඉතින් මට පිට බලනවා ඒක කරනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ මොකද්ද කියලා දෙන්නේ. ඉතින් කියනවා පොයේ දවසට පන්සලට ගියාම කරනවා. ඒකට අනිත් දවසේ ආනාපානේ කරන්නේ නැද්ද කියලා. ඉතින් ඉක්කනේ කියන නෑ සාස හුස්ම ගන්න එක නම් හැම වෙලාවෙම කරනවායි කියලා. ඉතින් මං හැබැයි ආනාපාන සතිය නෙමෙයි ආනාපානේ කරන්නේ නැද්ද කියලා. ඒකවත් දන්නේ. ඔය කොච්චර නාන්න තිබුවත් කොච්චර කන්න තිබුණත් පොල් බත්තකේ ඉතුරුවත් ආනාපානේ කරනවානේ. බුදුහාමුදුරු කියන්නේ ඕකට සතිය හේතු කරන එක විතරයි. සතිය අල්ලලා දීලා ගන්න ගන්න හුස්මට සතිය හේතු කරලා පස්සේ ඕක ආනාපාන සතියක් වුණා පස්සේ අර මාතික මාතා වගේ 30කට සංඝයාට දාන වෙන ගමන් භාවනා කරන්න පුළුවන්. ඇත්තට මම ඉන්නේ අද අවුරුදු 30ක් ඒ වැඩේ කරලා. ඒ නිසා මම කතා කරනවා හැර වැඩි ඇති. ඔක්කල හැකි කියන්නේ මම කියන්නේ. කළ හැකි. ඉතින් ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන හදලා අපි මේ දායකයන්වත් කියන්නේ පුළුවන් තරම් ඇවිල්ලා බණ අහන්න. හැබැයි මම කියන බණ ටිකක් හැර වැඩි. එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැති මම මේ පුළුවන් තරම් දියාරු කරලා දෙන්නේ. දියාරු කරලා දුන්නා අමාරුයි. නමුත් ඔය ඇත්තෝ කවදා හරි නිවන් මේ භාවනා කරනකන් ඉස්සරනවනේ කවදාකවත් මුල් බහින්නේ. පිටරට කට්ටිය මේ ඇවිල්ලා ගිරුවට මේගොල්ලෝ කරලා යන ඕගොල්ලන්ගේ සත්ත සත්ත පහක වැඩන්නේ. එන්න ඕනේ අපේම මේක හදන්න මුල් වෙච්ච ඇත්ත ටික ටික භාවනා කරා නම් අන්න එදාට හරියනවා. ඉතින් ඒක නිසා දේශනාව මගේ තිබුණ විඥානය ගැන ඒක බරපතල වැඩි කියලා නෙමෙයි මම කියන්න හදන්නේ. මිත්‍රනි ගැඹුරට ඉන්නේ අපි මේ මලක් කිබින තරම් ප්‍රමාණයක කමන්න හුස්මක් දිහා බලලා. ඉතින් ඒක සඳහා මේ ධර්ම දේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අධර්ම දේශනාව මම මෙතන නැවත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා